ඉතින් මේ වැඩමුළුවේදී අපි ඉදිරියෙන් තියාගත්තේ ਸਰවඥ වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච වටිනා සූත්‍රයක් මහා සාරෝපම සූත්‍රය. ඒක ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඒ සූත්‍රයේදී සර්වජන් වහන්සේ මේ සර්වජන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ශාසනයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක ඒ ශාසනයෙන් ගත යුතු උපරිම ඵලය ලබා ගැනීමේදී කඩින් පරීක්ෂණ කීයක් හරහා යන්න ඕනේද? මේ සෑම පරීක්ෂණයකදීම තමන් කිට්ටු කරන්න කිට්ටු කරන්න தත්ත්වය ඊටමත් වැදගත් තීරණාත්මක වෙන බව ක්‍රමයෙන් මේක විස්තර කරනවා ඒ කෙනා අවසාන ඵලයේදී ප්‍රයත්න යත නොහැර සතතාභ්‍යාසය නිති අභ්‍යාසයේ පැවැත්මේ වටිනාකම පෙන්ලා දෙනවා. ඉතින් මේ පෙන්ලා දෙන්නේ සර්වචන් වහන්සේ අ හේතු අප්‍රත්‍යව නෙවෙයි ඇති වෙච්චි ශාසනයේ වටිනා සිද්ධියක්. වටිනා කිව්වට හොඳ දෙයක් නෙවෙයි නරක නමුත් ප්‍රස්තුතයක් ධර්මපාබතයක් වශයෙන් මේ දේවදත්ත ඉස්තිවිරෝ දේවදත්ත භික්ෂුන් වහන්සේ ඒ ඇති කරන ලද தത്വෙදී ඒක අනිකුත් දේවදත්ත වෙන්න අකමැති අයට ආදර්ශයක් වන විදියටයි මේ මහා ආරෝපණ සූත්‍රය ගැන හරපාන. ඒකදී සාරවත්යන් වහන්සේ සාරෝපම කියන උපමාව ගහක සාරය ගහක හරය ගහක අරටුව සොයන්නේගේ උපමාවක් අරගෙන සූත්‍ර දෙකක් දේශනා කරනවා චූල සාරෝපම සා මහා සාරෝපම කියලා. ඉතින් මේ ඉස්සලා අපිට හම්බෙන්නේ මහා සාරෝපම සූත්‍රය ඊට පස්සේ චූල සාරෝපම සූත්‍රයත් හම්බෙනවා මජ්ක්‍ධිම නිකායේ උපම වර්ගයේ. ඉතින් මේ මහා සාරෝපම සූත්‍රයේදී සර්වචන් වහන්සේ සඳහන් කරනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මනුස්සාත්ම භාවයක් ලැබිච්ච කෙනෙකුට බුදු බණක් අහන්න ලැබිලා ක්ෂණ සම්පත්තිය පිළිබඳව අදහස ඇති වුණාට පස්සේ මේ සංසාර ගමනේ තියෙන ආවෝ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සංසාරගත රෝග ස්වභාවය දැකිලා ඒකට සංවේගය පහළ වෙලා මම මේ ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දෝමනසයෙන් වෙන් වෙච්ච තැනකට මම යන්න උත්සාහ කරන්න ඕනේ කියලා කවුරුත් කිව්වට නෙවෙයි Tamanටම කාරණා කාරණ වැටහිලා යා මේ Brahmachariයට එළඹෙනවා කියලා කියන්නේ කන කස්පෑව වියසිතුරෙන් අහත බලලා තමයි අපි කියනවා මේ. ඒ වගේ අමාරුයි කියලා කියන manussත්ත්ව ප්‍රතිලාභයක් ලබනද manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබපු කෙනෙකුට සංසාරේ දුකක් බව වැටහෙන්නත් ඒ දුකට පිළියමක් මේ බුද්ධ ශාසනය තුල තියෙනවා කියලා වැටහෙන්නත් ඒකට මම පූර්ණ වශයෙන් යෙදෙන්න ඕන කියලා වැටහෙනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මේ වගේ භ්‍රමචාරීකර කෙනෙක් ඉදුණාට පස්සේ ඇත්තටම මේ කෙනා ඒ මිනිස්යන් අතර ඊටාම සුළුතරයකට අහු වෙන තමන් හරි පැත්තට යොමු වෙච්ච කෙනෙක් කියලා බෞද්ධත්වයට එක සංසන්දනය කරලා බලන්න පුළුවන්. තිරිසන් ලෝකයට එක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඒ අනුව බලනකොට මේ භ්‍රමචාරීට ආපු කෙනා තව ඉදිරියට පහු කළ යුතුය දිවං කළ යුතු ඒ අභියෝගතා පරීක්ෂණ කඩින් පරීක්ෂණ ටිකක් මෙහි දක්වනවා ඒ අර විදියට ලෝකයේ තියෙනා වූ වස්තුකාම ක්ලේශකාම හරහා යන්න යම් කිසි කටයුතු කරනකොට ඒ කෙනාට බොහෝ විට ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා විශාල කටුකොහලක මඩගොහරුවක පටලැවෙනවා. ඉතින් ඒකේ නා මේ මං මෙච්චර කැප කරලා ආවේ මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට කියන මේ කටුකොහලට වැටෙන්නවත් මඩගොහරුවක වැටෙන්නවත් නෙවෙයි සංසාරේ මං කොච්චරද මේ වගේ ඒවා කාලා තියෙනවා. ඒ තමයි මේකෙන් ගොඩේන්න ඕනෑ කියලා ඒකෙන් ගොඩේන ප්‍රදේශේ තහ වැටිලා කරදරයටපත් වෙච්ච ස්වභාවය කරදරයටපත් වෙච්ච වගේ නිදර්ශන අපි මේ මනුස්ස ලෝකේ ගත කරපු ජීවිත කාලය තුල අනන්තවත් අපිට දැක ගන්න හම්බෙලා තියෙනවා. අපහාට අපේ ජීවිත ආදාසවලුමුත් අපි අපහසුවට පත් වෙලා තියෙනවා. ඉතින් යම් කෙනෙක් එහෙම මේ ශාසන භ්‍රමචර්යය යෙදෙනකොට නැත්තම් යෝගාවචරයේ වශයෙන් කටයුතු කරනකොට කාගේ කාගේ ප්‍රශංසාවට ලක් වෙන්න, ආවේ සත්කාර ලැබෙන්න පටන් ගන්නකොට එයින් බේරිලා ගත කරනවා කියන එක මඩවලක වැටිලා මඩ ගොඩෙන් ගොඩ එන්නා වාගේ කටයුත්තක් තන දුෂ්කරයි. ඒ මොකද ලෝකයා කොච්චර දෝ ලාභ සත්කාර සම්මාන සිලෝක විදේයි මහා දරුණු වැඩ කරනවා මහා ජඩකම් කරනවා. කෙසේ නමුත් ඒක සර්වඥාන්ත මේ මහා සාරෝපම සූත්‍රයේ හර හොයන කෙනෙක් පණ ඇති හර සහිත ගහක් දැකලා හරය කියලා හිතාගෙන අරටුව කියලා හිතාගෙන ඒකේ හරේ ඉක්මෝලා එලේ ඉක්මවලා, සෙවල පට්ටේ ඉක්මවලා, පොත්ත ඉක්මවලා අතුයිති කොළ ටිකක් කඩාගෙන යන්නාසේ මේ ශාසනයේ තියෙන මේ ලාභයට සත්කාරට අහුවෙච්ච කෙනා කියන එක අපි පළවෙනි දවසේ දය දේශනාවේදී ශක්ති ප්‍රමාණය විතර කරගත්තා. ඉතින් යම් කිසි කෙනෙක් ඒක ඉක්මවා ගත්තා නම් අත්‍යවශ්‍ය කාරණයක් ඉදිරියට යන්න ප්‍රගතියක් ලබන්න. නමුත් ඒක පෙන්වුවයි කියලා අභියෝතා පරීක්ෂණ સમાપ્ત වෙන්නේ නැහැ. ඊගාවට එන අභියෝගතා පරීක්ෂණයේට එයා සූදානම් වෙන්න ඕනේ. ඒ තමයි මේ Brahmacharya තුල රකින්න සීලය සමෘද්ධිපත් වීම. යම් කිසි කෙනෙකුට හොඳ ප්‍රඥාව තියෙනවනම් ඒ කෙනාට තේරෙනවා තමන්ට තමන් කෙරෙහි අනුකම්පාවක් ඇති කෙනා සීලය රකින්න. තමන්ට තමන් අනුකම්පාවක් නැති කෙනා ශිල්පද කඩනවා. නානාවිද අභිමතාර්ථ ඉස්සරහින් තියාගන්න. ඉතින් ඒ නිසා ශිල්පදයක් රකින්න ඒ ශිල්පද සමෘද්ධ වෙන්න සෑහෙන ප්‍රඥාවක් ඕන. ඉතින් ඒ නිසා ඒ ප්‍රඥාව තිබුණත් ලාභ සත්කාර සම්මාන කියලා විසිරෝක කියන මඩ ගොරුවෙන් ඉගඩ වුණත් ශිල්පද රැකලා සාර්ථක වුණාට පස්සේ ඒක නා අනුන් පහත් කරලා Taman සීලෙන් උසස් කරලා සලකන තත්ත්වයටපත් වෙයි කියන එක බොහෝ විට දෙන්න වෙන්න පුළුවන් එකක්. ඒකට තමයි සංසාර කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පළවෙනි පරීක්ෂණේ සමාන තුනට මේ දෙවෙනි සැරේ සීලය නිසා මේ සීල් රකින්න මම සීලය අරසකන මම උතුම් අනිකාය පහත් කියලා ඒ සලකන ගතිය හරහා ආයසරයක් අසපෘෂ තත්ත්වයටපත් වෙනවා. අසත් ධර්මයටපත් වෙනවා. එහෙම නැත්නම් තමන්ටම තමන් හිංස කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ අත්ත කුසලයේ අමතක කර ගන්නවා. හැබැයි මේ Brahmachariyaටත් ගිහිල්ලා ලාභ සත්කාර විශයත් ඉක්මවලා සීලෙත් හරි ගිහිල්ලා ඒත් අසත්පුරුෂ වෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ නිසා අර Brahmacharya රකින්නකොට ගත්ත තර්කණයම ලාභ සත්කාර සම්මාන සිලෝක විශය ඒක එක දවසක වැඩක් නෙවෙයි. දිගටම තමන් අරසා වෙන ඒ තර්කණයම සීලය අරසා කරන ගමන් සීලයෙන් තමන් උසස් කරලා අනුන් පහත් කරලා සලකන මේ දුෂ්ට මානසිකත්වය නපුරු මානසිකත්වයෙන් ගැලවීමට කටයුතු කරන්න වෙනවා. ඒකට උදව් කරන්න මේ ලෝකේ කවුරුවක්වත් නැහැ. දකින් දකින් ඕනම කෙනෙක් ඒ සිල්වතා වූ දක්කමෙන් ඒ රූක්ෂ ප්‍රතිපatti රකින්න කෙනාට ලාභ සත්කාර දීලා එයා උසස් කරලා පුම්බණ්ඩ සෝබනකරනද සදී පැහැදී ගත ලෝකයක් මේකේ තියෙනවා. ඒ නිසා යෝගාවචරය දන්නේ නැත්නම් තමන්ගේ ಗುಣ වසංගාගෙන ජීවත් වෙන්න අට අන්තිමට අනුන්ට චෝදනා කරන්න වෙයි. නමුත් චෝදනා කරත් තමන් අමාරුවේ වැඩිලා. ඒ නිසා කාට චෝදනා කරත් කෘත්‍ය සම්පාදනය වෙන්නේ ඒකට ඒක ಗುಣ වසංගන ජීවත් වුණේ නැත්තම්. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ විදිහට ශික්ෂණයට බහැලා කය වචන දෙක හික්මවාගෙන දවසින් දවස දවසින් දවස ඒක වෙනුවට ඒ ඒ ශේෂ්ත්‍රයේ සූර වෙමින් දක්ෂ වෙමින් සීලය අධි සීලයක් පාඩපත් කරන්න යන ගමන් ඒ කෙනාට සීලේ මාර්කින් වෙන්න පුළුවන් මේ අත්ුක්කංශන පරවම්බන කියන තමන් උසස් කරලා සලකන අනු පහත් කරලා සලකන ගතිය ඉක්මවල යන්න පුළුවන් විනිවිදලා යන්න පුළුවන් නම් හරහා යන්න පුළුවන් නම් ඒ කෙනාට මේ සීලය තමන්ගේ හිත විපිලිසර නොවීම පිණිස ඒකෝදි භාවයකට එනතන් සමාධියකට ඒකාග්‍රතාවයකටපත් වෙන්න උදව් වෙනවා. එහෙම නැත්නම් සීලය ඉස්මතු කරගෙන සීලේ කියාපාමින් සීලයෙන් තමන් උසස් කරගන්න සලකන කෙනාට සීලේ නිසාම හිත වික්ෂිප්ත බවට අන්‍ය විහිිත බවටපත් වෙලා සමාජයට පිළිලයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ අතන ඒ අතන අපි සදාචාරවාදීන් කියලා කියනවා. ලෝකයේ ගොඩක් යුද්ධ ඇති කරලා තියෙන්නේ අන්නේම සදාචාරවාදීන්. ඒත් ස්වභාවයෙන් ද්වේෂ චරිත ස්වභාවයෙන් අත්කිලමතාන් යෝගයට අහු වෙන කෙනා. ඉතින් ඒ නිසා ඒකට වැටෙන්නේ නැතුව ඒ කියලා මේ කාමසුකල්හි ආනුභවයටත් වැටෙන්නේ නැතුව මඳහත් මාර්ගයෙන් ඉදිරියට ගිහිලා යම් කිසි කෙනෙක් මේ සමාධියක් ඇති කර ගන්න ඕන කියලා ඒ තමන්ගේ Brahmacharya සමෘද්ධ කර ගන්නට සම්මත සමාධිය ඇති කර ගන්න ඕනයි කියලා කටයුතු කරන්නේ නැිතාම අල්පතරයක් ලෝකයේ ඒ අල්පතරය ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණා. ඒවා මේ බ්‍රාහ්මණ ආගම වශයෙන් එහෙම නැත්නම් ආජීවකයන් වශයෙන් එහෙම නැත්නම් ශ්‍රමණයන් වශයෙන් පැවිද්දන් වශයෙන් එතකොටමත් ඉක්මලා තිබුණේ හැම පැවිද්දෙක්ම හැම ආජීවකයෙක්ම සමාජයට සමාජයට අභියෝග කරලා නිස්සද්ද විප්ලවයකට බහව කෙනෙක්. එයාටන කියනවා ගිහිගේ අතාරපු ඇත්තෝ කියලා. ඒත් මේ ගිහිගේ කියන එක බන්ධනයක්, ඒක සංවිධානාත්මක මාරපාක්ෂික දෙයක්. ඒකට අහු නොවි බේරෙන්න බෑ. ඒ නිසා එකෙන් පණින්න ඕන කියලා පැවිද්ද කියලා කියන්නේ ඒ නිහඬ විප්ලවයට තමංගේ ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියට ගිය කෙනාට අපි පැවිද්දයි කියලා කියනවා. ආජීවකයයි කියලා කියනවා. ශ්‍රමණයයි කියලා කියනවා. විවිධ නම් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සිද්ධාර්ථ යුව රජතුමා මේ පැවිදි ස්වරූපේ දකින්නකොටම හතර පෙර නිමිති වල අවසානයේ දැනගත්ත මේ ඉසල දැකපු නිමිති ලෙඩෙක් මහල්ලෙක් මලකටක් කියන නිමිති තුනට ලෞකික උත්තරේ පැවිද්ද තුල තියෙනවා කියන්නේ. ඉතින් පැවිද්ද ලබාගත්තට පස්සේ එහෙම නැත්නම් මේ වගේ භාවනා වැඩමුළුවකට අපි උරදීලායේදී කටයුතු කරන වෙලාවක අපි සීලයක පිළිහිටලා එතන සීලානුගහිතය කරලා සුසුතානුගායිතේ සාකච්ඡානුගායිතේ ලැබුණට පස්සේ අපි සමාධියනුගායිතේ පිනිස පරියක භාවනා සක්ම භාවනා කරනවා. ඒ සඳහා අපි ඊයේ මතක් කරගත්ත විදිහට කාම සහ කාම ගුණ සහ කාම සංඥා නැතිකරනද නැත්නම් වස්තු කාම ක්ලේශ කාම නැතිකරනද රූප කර්මස්ථානකදී තියාගන්න. ඒ රූප කර්මස්ථානයේ සඳහා මිනිස්යාට ලැබෙන උත්තරම දායාදය තමයි තමන්ගේ මනුෂ්‍ය කය. ඒක නැත්නම් මේ ඕලාරික අත්පටිලාභය කියලා තියෙන මේ පාඨවි ආපෝ තේජෝ වායෝ හතරෙන් හැදිච්ච මේ කය අර කාමේ සකාම සංඥා දුරුවන් කරන්න කායේ කායානුපස්සී විහෙරති කියලා නැත්නම් රූප කර්මස්ථානයි කියලා නැත්නම් කායගත සතිය කියලා සර්වචනාසේ ඉදිරිපත් කරලා දීලා තියෙනවා. ඉතින් තාම අමාරුයි කෙනෙකුට ඒ කයේ හිත පවත්තන්න මොකද අපේ හිත අරමුණු රස විඳීමේ විවිධ රසලෝලත්වය අනුව දු ඇවිදින හිතක් පිස්සු ඇදිච්ච රිලෙවෙක් වාගේ අතෙන් අතර පැන යන හිතක් ඒකෝති භාවයටපත් වෙනවා කිව්වහම එහෙම නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිත උද්දච්ච කුච්ච කියනවා මේ පරිඋත්ථාන කෙලස් වෙනුවට මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියනා වූ ධානාංග පහ ඉදිරිපත් කර ගන්නවා කියන එක මනුෂ්‍ය ජීවිතය ඇතුළතදී මේ පැවිදි ජීවිතය ඇතුළතදී බ්‍රහ්මචර්ය ඇතුළතදීම ලොකු විප්ලවයක්. ඒකට අපි කියනවා ගංගා දිගේ ඉහළට පේනීමක් කියලා. පුළුවන් වුණොත් ඒකට කියනවා උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා. මනුෂ්‍යයෙකුට ලබා ගන්න බැරි උතුම් මනුෂ්‍යයන්ට පමණක් ලබාගත හැකි තත්වයක් තමයි මේ කාමච්ඡන්දය වෙනුවට ඒකෝදි භාවය ලබා ගැනීම. කාමච්ඡන්දේ කියලා කියන්නේ විවිධ අරමුණු රස. විවිධ රූප, විවිධ ශබ්ද, විවිධ ගන්ධ, විවිධ රස, විවිධ පහස වෙනුවට මේ තමන්ගේ කයේ ඉරියව්ව කියන එකම අරමුණ. දැන් තමයි ඉරියව්ව ඇතුළ නියෝජනය කරන ඉඳගෙන ඉන්න වෙලාවේ තියෙන ආශ්වාස ප්‍රශ්වාසය හෝ පිම්බීම හැකිලිම කියන එකම අරමුණ. එන තමයි ඉරියව්ව පවත්වන්නේ සක්මනක් වශයෙන් නම් ඒකෙදි පේන මේ වම තියනවා දකුණ තියනවා කියන එකම ආරමුණ. එවනත් තමන්ගේ ඉරියව් පවතින ඉදින්දා කටයුතු කරනකොට නම් චේතනාපූර්වක කරන ප්‍රධාන දෙයට හිත යොදලා. ඒ ගත කරනකොට ඒ දෙයට ඒ ඉරියව්වට ඒ ආනාපානෙට ඒ පිම්බි මැකීමට ඒ වම දකුණටම හිත පවත්නවා කියන එක ඊටාත්ම ලොකු ශික්ෂණයකින් කළ යුත්තක්. එහෙම නැත්නම් කියනවනම් සීල ශික්ෂාවෙන් කරගන්න බැරි තරම් ගැඹුරු ශික්ෂාවක් ඒකට සමාධි ශික්ෂාව කියනවා. ඉතින් එක චිත්තක්ෂණයකට හෝ එහෙම අරමුණක හිත තබා ගන්න හැම වෙලාවකම කාමච්ඡන්දයට පහර වදිනවා. ඉතින් මේ යෝගාවචරයා ඇවිදින්න දන්නේ නැති බබෙක් හතයි හතයි කියලා ඇවිදින්න හදනවා වගේ බහතෝරන්න දන්නේ නැති බබෙක් බහතෝරනවා වගේ අර මූල කර්මස්ථානෙම සරණ කරගෙන මූල කර්මස්ථානෙ පිහිට කරගෙන ලදලද වෙලාවේ අර කාම ඡන්දේ කියන ආ වූ විවිධ අරමුණු රස විඳීම පිටු දකිමින් ඉදිරියට යනකොට ඒක සාර්ථක වෙන්න බැරි ප්‍රධාන කාරණාව තමයි එතන මතුවෙන ද්වේෂය. හරියට කේන්තියන. ඒ තනසියුම් වැඩක් දැන් මේ කරන්නේ ඉස්සර නම් හිත ගොරෝසු නිසා පුංචි පුංචි දේවල් වලින් තැවෙන්නේ පුංචි පුංචි දේවල් වලින් ඉදෙන්නේ පීරි ගෑවෙන්නේ නැහැ කීරි ගෑවෙන්නේ නැහැ. නමුත් මේ තාම සියුම් වැඩකට ගියාට පස්සේ ඒ කාමච්ඡන්දේ යම් හේකින් පසර ගියා නම් කාමච්ඡන්දේ යම් මේකේ හේම කරගත්තා නම් මේචල් කරගත්තා නම් ආභා කරගත්තා නම් ඒක නඩත්තු කිරීමේදී හෝ ඒක පවත්වා ගැනීමේදී හෝ නැත්නම් ඇති කිරීමේදී උද්දුම ද්වේෂයක් එන්න පටන් ගන්නවා වෙනදට කවදාකවත් කරදර කරපු නැති දේවල් Tamanට කරදර වෙන්න පටන් ගන්නවා එතකොට මේ යෝගාවචරය නුරුස්නා ගතිය ඉතාමත්ම ශීක්‍රේ වැඩි වෙනවා. ඉතින් මේ නුරුස්නා ගතිය නිසා මේ යෝගාවචරය භාවනා නතර කරොත් එතන අසල්ලසියට දොස් කියන ගත්තොත් එතන ඍතුගුණයට දොස් කියන ගත්තොත් ආහාරයට දොස් කියන ගත්තොත් ඒ සියල්ලම මායාවේ ජයග්‍රහණ බාටපත් වෙනවා. ඒ කිසි දෙයකට දොස් කියන්නේ නැතුව භාවනා කරන්න යනකොට කාමච්ඡන්දය අඩු වෙනකොට ද්වේෂය වැඩි වෙනවා. ඒක ස්වභාවිකයි. පරණ තුවාලයකට බෙහෙත් දාන්න ගියාම බෙහෙත් දාන්න ඉස්සෙල්ලා පණ මුඛේ පාදන්න එපා තුවාලේ කට සුද්ධ කරන්න එපා මූණට සුද්ධ කෙරුවට පස්සේ හරියට රිදෙනවා. අර සුද්ධ කරන්න ඉස්සලට වැඩිය වණ මුඛේ පාදන්න ඉස්සලට වැඩිය වණ මුඛ පෑදුව තුවාලේ රිදෙනවා. ඉතින් ඒ වගේ තමයි යෝගාවචරයට ඒ කාම ඡන්දේ නැති වෙනකොට නැත්නම් කාම ආස්වාදේ නැති වෙනකොට ඒ වෙනුවට කොච්චර මේ ඒකෝති භාවයේ හිතට ආවත් ඒ නැතිවෙච්ච කාමයේ વિશે ඇති द्वේෂය ව්‍යාපාදේ වශයෙන් පෙනී හිටිනවා නුරුස්නා ගති වශයෙන් පෙනී හිටිනවා තමන්ට තමන් දෙස්තින ගති වශයෙන් පෙනී හිටිනවා තමන්ගේ වැරදි දකින්න ගති වශයෙන් අනුන්ගේ වැරදි කරන ගති වශයෙන් පෙනී හිටිනවා මේ ලෝකේ කියන්නේ අමුක් හටුකොහලක් කිසිම දෙයක් පිළිවෙලට සිද්ධ වෙන්නේ නැති එකක් කියන්නේ යන තැන අරියාදුවටමයි පිටලා තියෙන්නේ කියලා ලෝකයේ පිළිබඳව හරිය නුරුස්නා ගතියනවා ඒක හැබැයි මේ තතිය පිටින එකේ හොඳ ලකුණක් කදාකවත් යෝගාවචරයක මේ භාවනා ප්‍රතිඵලයක් විදිහට සතිය පිහිටනකොට එන ලකුණක් විතර හඳුනන්නේ අර එන හැම ලකුණක් නිසාම අනුන්ට දොස් කියනවා. අසල්වැසියන්ට දොස් කියනවා. ඊට්ටුවට දොස් කියනවා. ආහාර වලට දොස් කියන ඉතින් පටලවා ගන්නවා. හරියට අවුල් කර ගන්නවා. ඉතින් අතීරුම් අරගත්තොත් මේ කාමච්ඡන්දය තුනට පස්සේ මේ ව්‍යාපාදේ එනවා. මෙයා දක්ෂ වෙලා මේ කාමච්ඡන්දේ නැත්නම් ව්‍යාපාදේ එනවා නිසා මම මේකට තරොත් එක තරහ වෙලා නරකයි මේක මේ කාමච්ඡන්දේ නැති වෙච්ච බවට ලකුණක් සතිය පිහිටවට බවට ලකුණක් ඒ නිසා මේක මේ මතුවෙන ව්‍යාපාදයට එන තරහ වෙනුවට මේ ප්‍රීතිය පොඩ්ඩක් එහෙම නැත්නම් ප්‍රමෝදේ ටිකක් ඉදිරිපත් කරගෙන අර ප්‍රිය ද්වේෂේ පිටු දැකලා මේ ප්‍රමෝදේ ප්‍රීතිය ඉදිරිපත් කරගත්තොත් ඒක ඉතින් ලොකු දෙයක් යෝගාවචරයට ලොකු දෙයක් එහෙම වෙන එක. නමුත් මේ දෙකම හරි ගියාට පස්සේ නිදිමත එනවා. අපි මේ ලෝකේ නැගිටලා ඉන්නේ කාමච්ඡන්දේ සහ ද්වේෂය තියෙන කන් තමයි. මේ දෙකම දැවෙන ධර්ම දෙකක්. ඒ නිසා යාට උල තිබ්බ මිනිහෙකුට නිින්දයක් නැතුව වගේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙනක නිින්දයක් නැහැ. යම් වෙලාවක කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නැහැනේ හිටගෙන නිදා ගන්න. පරයන්කෙත් නිදි. කවදාකවත් නැති විට මේ බුදියන්ටයි බුදු වෙන්න හිතන ආවේ බුදියණ්ඩයි සිද්ධ වෙන්නේ. භාවනා මධ්‍යස්ථාන වලට යන්න හිතගෙන බුදියන හැටි දකින්න ඕන. භාවනා මධ්‍යස්ථාන වලට යන්න නිදාගෙන බුදියන හැටි දකින්න ඕන නා. භාවනා මධ්‍යස්ථානට යන්න සක්මන් කරනකොට නිදිමත එන හැටි දකින්න ඕන. ඒක 아무තුම තරම්. ඒසයි එතන ඉන්න කට්ටියට දකින්නත් උනා ඉන්න කට්ටිය අහුවෙන්නේ නැත්තම්. ඒසයි යම් වෙලාවක යෝගාවචරයට තේරුවොත් මේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙක ප්‍රයෝගයෙන් පිටු දකින්නකොට අනිවාර්යයෙන්ම හිත හේබාන. ගියක මොනත දැල්ල සවුත්ුණා වගේ කොච්චර කැපුවත් හරියන්නේ නැහැ. ඒ නිසා මේ නිදිමත එමත් නැත්නම් මේ තීන මිද්දේ කියන එක හිත මිදිච්ච ගතිය හිත නිකන් ගල් වෙන ගතිය භවනා ජීවිතේ හම්බ වෙන්නේ ප්‍රතිපදාවක දියුණුවකින් කියලා කවුරුත් හිතන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ මේ භවනා නොකර ඉන්නකොට මට හොඳට උද්‍යෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. දැන් උද්‍යෝගේ බහැලා, උනන්දුව බහැලා, වේගයක් නැහැ හිතේ. මේ නිදිමත ගතිය කියලා නිදිමත ගතිය රද්දු වේශය ඇති කරනවා. නමුත් ඒක භාවනාක ප්‍රතිඵලයක් කියලා තේරුම් ගන්න නම් ඒ යෝගාවචරය ගොඩාක් මේක යෙදවිලා බණ අහලා කමඨාන් සුද්ධ කරගෙන ඒ නිදිමත විහෙහි ඇති හැටි දක්වන්නා සුළු ගත කෙරුවොත් තේරුම් ගන්න පුළුවන් ගතියකුත් තියෙනවා. නමුත් තුඟක් වෙලාට නම් අරියාදුවට ආයේ නරකට තමයි හිටන්නේ. ඉතින් ඒ ඒව නැති වුණාට පස්සේ ඒ යෝගාවචරයට ඔය තමන්ගේ සීලය කැඩිලා වෙන්න ඇති කියලා අතීතයේ පිළිබඳ පශ්චාත්තාප වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් විශාල ඉදිරි සැලසුම් හදාන පටන් ගන්නවා. මම මේ අද පරියන්කේදී කොහොම හරි rahat වෙන්න ඕන. එහෙම තමයි මේ පරියන්ක කොහොමද අඩු ගන්න තෝවන් වෙන්න ඕන. ඒ තමයි පරියන්කේදී අඩු ගානේ ධානයක් ලබන්න ඕන. එහෙම නැත්නම් අඩු ගානේ මාර්ග විපස්සනා ඥානයක්වත් ලබන්න ඕන කියලා ඉතින් අර කුකුච්ච උද්දච්ච දෙක මේ යෝගාචර පෙළන පටන් ගන්නවා. ඉතින් ඒව පෙළන්ට යනකොට හේතුව තිබුණොත් නේ ඵලය ලැබෙන්නේ. ඉතින් හේතු නැතුව තටමැව්වට ඵල ලැබෙන්නේ නැහනේ. එතකොට සැක එනවා හිතට. මට වැරදිලා තියෙන කොතනද මේ සමථද මේ විපස්සනාවද මේක ඉදිරියටද යන්නේ මම පසරද යන්නේ මම ඊයේ හිතර ඉතුණට වැඩිය මට දැන් නුරුස්නා ගතිය වැඩි වෙලාද මේ භාවනාවත් එහෙම නැත්නම් මේ ඔළුව නරක් වෙලාද කියලා හිතා ගන්න බැරි මේ කාරණා පහක් යෝගාවචරයට මේ ගමන සාර්ථක වෙනකොට ලුණු ගෙඩික පොත් අරිනා වගේ, කේල් ගහක පොතු අරිනා වගේ ගුරුසු ගුරුසු පොත් අයින් කරනකොට ඊට යටි තව සියුම් පොත්තක් තියෙනවා. ඒක අයින් කරනකොට තව පොත්තක් තියෙනවා. ඒ ගණන තව පොත්තක් තියෙනවා. එමෙම එන්නේ එන්නේ එන්නේ අඩුවට පටන් ගන්නවා. ඒ අඩු වුණාට යෝගාවචරයට පේන්නේ ඉවරයක් කරන්න බෑ. මේ පොත් ඇදියට තව පොත්තක් තියෙනවා. ඒ ගණන තව පොත්තක් තියෙනවා. නමුත් ඒ හැරෙන්න හැරෙන්න ඒක තුනි වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරයා මේ තීන මිද්ද ඉස්මතු වෙන වෙලාවේදී විතක්කේ නැවත නැතිව දොලා මෙනෙහි කිරීම නැවත නැතිව දොලා ළඟ ළඟ මෙනෙහි කරලා මේ විතක්කේ සීතල වෙන්න දෙන්න තුව රත් කරගෙන උණු කරගෙන තියාගෙන ඉන්න. ඒ වගේම උද්දච්ච කුච්ච එනකොට සුඛය මේ වර්තමාන මොහොතේ සුඛේ තියෙනවනම් අතීතට අනාගතයට හිත පණින්නේ නැහැ. වර්තමාන මොහොතේ සුඛේ නැති උඩල කොටේ උඩ තිබ්බහම ඉන්න බැරි ගතිය තියෙන එක තමයි නිතරම අතීතය අනාගතය අරගෙන හිත මත් කර ගන්න හදන්නේ ආස්වාද ලබන්න හදන්නේ වර්තමාන සුඛය ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න සුඛය මේ පොළවේ මහ පොළොව මත ඇවිදිනකොට තියෙන මේ ධක්මනේ සුඛය වගේ මේ සරල දේ දන්නේ නැති කෙනා ඉතින් নানা විදිහේ සුඛෝපභෝගී දේවල් හොයනවා নানা විදිහට පාරිභෝගිකත්වයට වැටෙනවා ඒ වැටෙන්න වැටෙන්න වැටෙන්න වැටෙන්න යාට අතීත පිළිබඳ පශ්චාත්තාප අනාගත ලකෝ සැලසුම් ප්‍රාර්ථනා පිරෙන්න පටන් ගන්නවා. කොයි වෙලාවක හරි යෝගාවචර දැනගත්තොත් මේ මනුස්ස ශරීරියත් එක්ක යාළු වෙලා ඉන්න ඉරියව්වත් එක්ක යාළු වෙලා කොතන හිටියා සැපතේ ඉන්න පූස්පැටියෙක් වගේ. මේ කයත් එක්ක කය Tamange හොඳම මිත්‍යා බවටපත් කරපේ කරාට අනාගත සැලසුම් ඕනේ නැහැ. මේ වර්තමානයේ සැප ලැබිලා. අතීතය ගැන පශ්චාත්තාපෙන්න ඕනෙත් නැහැ. දැන් ඕන තැනට ඇවිල්ලා. ඉතින් කොයි වෙලාවක හරි අපි උද්දච්ච කුච්ච වලට වැටලා තැලෙන්නේ ඉරියව්වේ පහසුකම දන්නේ නිසා. ඉතින් මේ මිනිසයා උඩල්ල කොට උඩ සිප්පාට එක සැපක් උඩ තේරෙන්නේ නැහැ නේ උත් එතමනට අදිනවා. කරුවලට අදිනවා. ඒ වගේ අර ඉරියව්වේ සැප දන්නේ නැති එකන උද්දච්ච කුච්චර වෙනවා. ඉරියව්වේ සැප දන්නේ කරණ කියනවා ඉදුම් හුදුම් පහසුකම් ලැබිච්ච කෙනයි කියලා. ඒ ඉදුම් හිටුම් පහසුකම් ලැබෙන්න මේ මිනිස්සයා පෙරපින් කරලා තියෙනවා. අංගපතක සහිතව ශරීරයක් ලැබිලා තියෙනවා. ඉන්න ඉරියව්වේ බුද්ධ ආදී උත්තරමන්වාසලා කරු කරන සැපක් තියෙනවා. මෙයාට මේකම මෙයාට ඕනේ ඊට වැඩිය බ්‍රහ්ම ලෝක සැපක් නැත්තම් මේ පොළවේ විදිහ නෙවෙයි අහතින් යන සැපක් ඕනේ. ඉතින් මේවා අතිරේක දේවල් හොයන්න ගියාම හිත අතීතනාවිත පටලැවෙනවා. ඒගොල්ලෝ මේ විචිකිච්ඡාව ඒ යෝගාවචරය පෙළන වේලාවක එයාට විතක්ක ਵਿਚාර ඒ ਵਿਚාර බුද්ධිය ඇති කරගන්න පුළුවන් නම් එපමණ තමයි Taman ඉදිරියෙන් තියාගත් අරමුණේ මුලමදාග බලමින් අරමුණේ ස්වභාවික ලක්ෂණ මොනවාද අත්‍යන්ත ලක්ෂණ මොනවාද ආස්වාසි ප්‍රස්වාසයෙන් වෙන් වෙලා දක්ගන්නේ කොහොමද ආස්වාද ප්‍රසවාස දෙකෙන් හිතවිල්ලක් වෙන් කරලා දැනගන්නේ කොහොමද? ශබ්දයක් වෙන් කරලා දැනගන්නේ කොහොමද? වේදනාවක් වෙන් කරලා දැනගන්නේ කොහොමද? ආස්වාද ප්‍රසවාසයෙන් පිම්බි මැකිලි වෙන් කරලා දැනගන්නේ කොහොමද? සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙන බව දන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට සක්මන් නොවන බව දන්නේ කොහොමද කියලා මේ ඉන්න தත්ත්වයේ පිළිබඳ විමසුන් නුවණ, විචාර බුද්ධිය යොදනවනම් එයාට එතන මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ආයසක උපදවන්න සමතේද විපස්සනාද කියලා අහන්න ඉදිරියට පස්සට යන්න කියලා අහන්න ඕනේ දෙවන්නේකින් අහන්න දෙයක්වත් නැහැ ඒ ඉන්න තැන විඳින දේ පරිච්ඡේද වශයෙන් පරිච්ඡින්න වශයෙන් මේක මේකමයි වෙන එකක් නොවේ කියලා අනන්‍යතාවයේ සාක්ෂාත් කරගන්න පුළුවන් නම් ඉස්සර ගන්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ තියෙන උතුම් ඥානය ඒක කියලා විමසුන් නොවන එහෙම නැත්නම් ධම්මවිචේ සම්පොච්චංග එහෙම නැත්නම් විමර්ශා නොවන පහන්නේ ඒක තියෙනවනම් විචිකිච්ඡාව එනකොටම කරණ තියෙන්නේ Taman ඉන්නේ ඉරියව්වට හිත දාලා ඒ ඉන්නේ ඉරියව්වේ ඉන්න බව මට තේරෙනවද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නවද ඒක ප්‍රත්‍යක්ෂණය කරා නම් සැකයකට ඉඩක් නැහැ ආන මේ විදිහට මේ තාම සරල අස්පනා පිට පේන මේ නීවරණ ධර්ම පහ වෙනුවට ඉදිරිපත් කළ තියෙන මේ ධානාංග පහ සමත කමේට වේවා විපස්සනා කමේට වේවා නැත්නම් සම්මුති අරමුණකින් හෝ වේවා ප්‍රත්‍යක්ෂණය කළ හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි විපස්සනා අරමුණකින් හෝ ලබාගත් කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ ආමිෂ සුඛය හොයන්න ගියාම නීවරණ ටික හම්බ වෙනවා. නිර්ආමිෂ සුඛය හොයන්න ගියාම ධානාංග ටික හම්බ වෙනවා. ඉතින් මේ ධානාංග ටික උපයාගත්තට පස්සේ මේ මුළු ආමිෂ ලෝකයෙන්ම සමුගන්න පුළුවන්. ඒක හරියට මේ ගුරුත්වාකර්ෂණ සහිත ලෝකේ ජීවත් වෙච්ච මිනිස්සේ ශිල්පීය ක්‍රමයකින් කුර්තෙන් නිදහස් වෙලා අජටවකාශයට ගිහිල්ලා පහ වෙන්න පටන් ගත්තා වගේ. ඒ නිසා මේකේ ඉන්නකන් ඝර්ෂණේ හරහා තමයි මේ සියල්ලම කටයුතු කරන්නේ. ගුරුත්වාකර්ෂණයෙන් ගැලවිච්ච ගමන් ඝර්ෂණේ නැති තැනකට යවටුනහම ඊට තේරෙන පටන් ගන්නවා මේ පොළොවට කිට්ටුවකින් ඔක්කොම ගුරුත්වාකර්ෂණ බලයට අහු වෙනවා. පොළවෙන් හැතැම්ම හයක් එහාට ගිය ගමන් නෑ වෙනම ලෝකයක්. මෙතන ඊළඟ ස්ථීතා ගන්න බෑ. ඒ මැරෙන්නේ නෑ. සම්බර වෙන්න පුළුවන්. ආන් මේ වගේ මේ කාම කාම ගුණ රූප රූප සංඥා වලින් වෙන් වුණාට පස්සේ එයා යම් කිසි විඥාන தත්වයකටපත් වෙනවා. ඒක මේ ඉන්ද්‍රිය බද්ධ නැති නැත්නම් ආරම්මන බද්ධ නැති ගත්ත අරමුණක් ගෙවම් කරපෝ ඒ හිස්තැනකටපත් වෙනවා. නමුත් ඒක අයිතිවාසිකම් කියා ගන්න ඉඩම් කඩන්න නැති එහෙනම් කුට්ටි කඩා ගන්න තණ්හාවක් නැති නිතරක ජයක් තියෙන තැනකට ගියාට පස්සේ අසත්පුරුෂයාට පාළු වුණා තනි වුණා කම්මැලි වුණා කියලා බය හිතෙනවා. සත්පුරුෂයා දන්නවනම් මේ ලාභ සත්කාර ගෙවම් කරලායි මම ඇවිල්ලා තියෙන්නේ. මේ ලබාගත් සීලයේ ටික අත්ුක්කන්තර පරවම්බ නැතුවයි මම ඇවිල්ලා තියෙන්නේ. මේ සමාධියේ උත්කෘෂ්ඨ ඵලයක් මේ ලැබිලා තියෙන්නේ. මට කවුරුත් එක්ක දැන් රණ්ඩුවක් නැහැ. මම දැන් නිතරම ජයක් ලැබිලා තියෙනවා. ඇතිවෙන්න අවකාශය තියෙනවා. ඉතින් මේකේ පුළුවන් තරම් ගුරුත්වාකර්ෂණ හිරපේකා ගුරුත්වාකර්ෂණ නැත්තන්ට අවිලා ඒ තියෙන ගතිය ගැට නැති තැන අජතාවකාශ කියලා කියන්නේ අජත කියලා කියන්නේ ගැට නැති තැන වෙනස් වෙන්න දෙයක් නැහැ දුක් වෙන්න දෙයක් නැහැ මගේ කියා ගන්න දෙයක්වත් නැහැ මේක කියලා ඒ සමාධි తত্ত্বය හරි හැටියට තේරුම් ගත්තොත් එහාටර ආමිෂ ලෝකයේ තියෙන මේ ඊර්ෂියා, ක්‍රෝධ, මාන, තෝතෝ වරපල කියාගෙන රණ්ඩු සරුවල් කරගෙන නඩු කියාගෙන කරන ලෝකයක් නැහැ. ඒ නිර්ආමිෂ ලෝකේ සැපයක් ලැබෙනවා. ඉතින් එතකොට ඒකේන ඒකාන්තෙම සීලවන්තයන් අතර සමාධිය ලැබුපේකනා ඉතාමත්ම සුළුතරයකටපත් වෙනවා. අනිකුත් ලෝකයේත් එක්ක බලනකොට. අනිකුත් ලෝකයේ අසුචි වලක වැටිලා ඉන්න අසුචි පණුව වගේ හාත්පස අසුචි ගෑවිලා අසුචි කෑල්ලකට රණ්ඩු කර කර අසුචි කෑල්ලක් ලැබිච්චාම අනික් එක්කනට ආඩම්බරකම් කිය කිය මට ලෝක කෑල්ලක් හම්බුනායි කියලා නටන අසුචි වලක් මේ නිර්ාමිෂ සුඛය තිරසනුන්ට අදාළ නැහැ යක්ෂයින්ට අදාළ නැහැ ප්‍රේතයින්ට අදාළ නැහැ මිත්‍යාදිච්චිකන්ට අදාළ නැහැ මේ එක්කෙන සීමිත පිළිසකට යන්න පුළුවන් කියලා ඒකට ගියාට පස්සේ ඒක පිළිබඳ ආඩම්බර වෙන ගතිය ඒක පිළිබඳව මට විතරයි මේක තියෙන්නේ කියන ගතිය මෙතෙක් ආපු ගමන් වලින් ඉතාමත්ම සූක්ෂම බන්ධනේ බාටපත් වෙනවා. නිරාමිෂ සුඛේ තරම්ම සැපයි. ඒක කාණන්තේ වල නෙවෙයි හම්බ වෙන්නේ. නඩත්තු කරන දෙයක්වත් නැහැ. ඒ නිසා නිරාමිෂ සුඛේ ලැබුණාට පස්සේ ඒකට බන්ධන වෙන ප්‍රමාණය නැත්නම් මේ ඒ සමත සුඛයට ඇති වෙන ඒ නිකාන්තිය ඒ කාන්දක් ශක්තිය පිළිබඳව දුර්ජාන වාචේ කාලේ හෝ එහෙනම් ලංකාවේ හොඳටම මේ ශාසනය පිපිලා තියෙන කාලයට වැඩිය අද කතා කරන්න ඉතාම බය සහිතව. මොකද ඒ තරම්ම මේ සමතයෙන් ජයගත් ආයේගේ අධිරාජ්‍යවාදී පාලනයකට භාවනාව ලක් වෙලා. මුළු භාවනා ලෝකෙම යට වෙලා. ඒ නිසා ඒකේ තියෙන ආදීනව කතා කරන්න හරි බයයි මේ මේ මෑත ඉතිහාසයේ සංසිද්ධිය බලනකොට. නමුත් මේ මහා සාරෝපම සූත්‍රයේ සරුවචනාංශේ පෙන්ලා දෙනවා. මේ මිනිසයා හරියට මේ ගහේ පොතු කොළ ඉතිය ගන්න කෙනෙකුත් නෙවෙයි. ඊට වැඩි දින පොත්ත ගන්න කෙනෙකුත් නෙවෙයි. පොත් යට තියෙන සෙවල පට්ටය කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි මේ ගහේ වර්ධනය ඇති කරන්නේ ඕජාව ගහේ මුලින් උඩට ගෙනියන්නේ. උඩ හැදිච්ච ආහාර පල්ලෙහාට ගේන්නේ. අන්නේ සෙවල පට්ටේ ගහේ සාරේ කියලා හිතනවා. ඒක තමයි අතර ගනුදෙනුව සිද්ධ වෙන්නේ මේ පටක සකස් කිරීමට අවශ්‍ය කරන්නා වූ අමුද්‍රව්‍ය සකස් කියන්නේ සෙවල පට්ටේ. සකස් කරපු ආහාර අවශ්‍ය තැන්වල බෙදලා දෙන්නේ සෙවල පට්ටේ. ඒක නිකන් මේ ප්‍රවාහන පද්ධතියක් වගේ. ඉතින් ඔය කෙනෙක් හිතනවා මේක තමයි ගහේ සාරේ කියලා. ඉතින් එයා හරියට මේ සෙවල පට්ටේ අරගෙන ගහේ හරේ හම්බුණා වගේ තමයි මේ ධ්‍යාන භාවනාවකදී සමත භාවනාවකදී ඒ සමාධියට ධ්‍යානයට බැඳෙලා බැඳිලා. ඉතින් ඒක තමයි අපි ඊයේ වෙනකල් සාකච්ඡා කරපු කොටස. ඊට පස්සේ අද සරුවචාන්සේ සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙකුට සංසාර දුක දන්නවනම් එයා දන්නවනම් තාමත් ඉන්නේ භවයේ කියලා. මේ தත්ත්වදී මරණොත් බ්‍රහ්ම ලෝකයට යන්නේ කියලා. ඒ බ්‍රහ්ම ලෝකයෙන් මරුණට පස්සේ වරකට මැරෙන්නේ නැහැ නේ චුත උණයි කියන්නකෝ. චුතු වුණාට පස්සේ ආපහු එනකොට වැල් ගැඩවිල්ලෙක් වෙයිද කියන දන්නේ නැහැ. ගැරන්ඩියක් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ආයේ සංසාරයේ අඩි පතුලේ ආහාර දාමේ අඩිය පතුලට ආයේ එන්න පුළුවන්. ඒ නිසා මේ සමාධිය මේ සමතේ ලැබිච්ච වෙලාවේදී ඉන් එහාට ය아가න්න ඒ සමාධියෙන් පේන පෙරදක්ම අනුව ඉදිරියට ය아가න්න කටයුතු කරන්නේ සමාධිය ආඩම්බරය කරලා ඒකම නිෂ්ඨාව බවට ඊළඟ ජයග්‍රහණයක් බවට පරිපූර්ණ සංකප්පයක් බවට අත්තමන භාවයටපත් වුනොත් එයාට ඒ සමාධියම හෝනියමක් වාටපත් වෙලා ඒ සමාධිය නිසාම කෙලසීමකටපත් වෙනවා. අන්නේම කෙලසීමටපත් වෙන කෙනා ළඟ තියෙන ලකුණ තමයි සමාධිය උතුම් කරලා මම උතුම් කියලා හිතා ගන්නවා. සමාධිය නොලැබිච්ච අය පහත් කියලා සලකනවා. ඉතින් ඒක දැන් කතා කරන්න බය මාතෘකාවක් වෙලා තියෙනවා. නමුත් ඔය මීටිකල මම පැවිදිච්ච කෙනා මම සතුටු වෙන්නේ. තාමත්ම සම්ප්‍රදායනුකූල තේරවාදයක් හකින ගමන් මේ වගේ පුංචි කරුණු හොඳට ඉස්මතු කරලා ඒවයිදී පට බේරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන නිසා. අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ඒ ඔය අස්සජී සූත්‍රය වගේ දේවල් ඇදලා පෙන්ලා ගෙනලා තියෙනවා. අස්සජී හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ සමකාලීනව හිටපු හොඳට සමාධි භාවනා කරපු ස්වාමීන් වහන්සේ නම ඒ ස්වාමීන් වහන්සේට ඒ ධ්‍යාන හොඳට වශී කරන්න පුළුවන්. ඒ නිසා චිත්ත පීඩාවක් ආපු වෙලාවක, ලෙඩතුවක් ආපු වෙලාවක මොනවා හරි වෙච්ච වෙලාවක අර සමාධියට හිත දාපුවාම ඒ සමා චිත්ත පීඩාවේ දරති නැති කරලා සමාධි සුඛයෙන් ඉන්න පුළුවන්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හරි සතුටින් ලැබිච්ච Brahmacharya ලැබිච්ච ලොකුම දායාදයක් විදිහට මේ කටයුතු කරන ඉන්නකොට ඒ ස්වාමීන්ට අසාධ්‍ය ලෙඩක් ආවා. ලෙඩක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් බැලුවා. ඒ ලෙඩ හිත යට කරගන්න නැතුව මේ සමාධිය දාලා ලෙඩේ යටපත් කරන්න මුලින් මුලින් හරිය අන්තිමට සමාධියක් නැති වුණා ලෙඩේ ඉස්මතු වුණා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දන්නවා තා නොබෝ වෙලාවකින් මැරෙනවායි කියලා. තාපවත් වෙනවායි කියලා. ඒතකොට දැනගත්ත දැන් අධික රෝග පීඩා යටතේ වේදනාවෙන් මැරෙන්නයි වෙන්නේ. මෙතෙක්කල් ඊතාවත වටේ වශයෙන් තියාගෙන මේ සමාධිය ධ්‍යාන මට නැති වෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට එnde එnde චිත්තක්ෂණෙන් චිත්තක්ෂණට ජීවිතේ ඉතාම කටුකොලක් වඩපත් වුණා. ඒ තමන් පරිස්සමට තිබ්බ දේ ඇලියාවට ගියා වගේ ධ්‍යාන සුඛයෙන් තමට ලැබෙන කිසිම සේවයක් නැහැ. දැන් තිවිච්ච ධ්‍යානෙ නැතිවීම නිසා ශීදීනසා ගන්න මට්ටමට දුකක්. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ උපස්ථායක ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා සඳහන් කරලා කෙවෙත්නි සරුවචන් වහන්සේට ගිහිල්ලා මතක් කරන්ඩ මේ අසජ්‍ය හාමුදුරුවෝ ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයටපත් වෙලා ඉන්නවා. මරණාසන්න අවස්ථාව ඉන්නේ මේ தත්ත්වයේ මැරුණොත් අපවත් වුණොත් ඒක තාමත්ම නරක ගතියකට හේතු වෙනවා නරක උප්පත්තියකට හේතු වෙනවා කියන. ඉතින් වෙලාදී ਸਰවඥාංශ වෙතෙන්ද වඩිනවා. වැඩියට පස්සේ ඒ ශාංශි දැන් අවසාන අවස්ථාවේ ඉන්නේ නැගිටින්න හදනවා ඇඳෙන් ඊට පස්සේ කරන්නේ නැහැ නැගිටින්න අවශ්‍යතාවයක් නැහැ. දෙඩෙක් වශයෙන් ඔය ඇඳේම ඉන්න මොකද උඹට වෙලා තියෙන්නේ. ඉතින් කියනවා නේ ස්වාමීන් වහන්සේ මට පුළුවන් වෙලාවේ මම හොඳට භාවනා කළා මට මෙහෙම සමාධියක් තිබුණා. මට එන ඕනේ චිත්ත පීඩාවක් ලෙඩක් කරපත් කරගෙන ඉන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒ නිසා මම ඒක මට ජීවිතේ උපයාගත්ත වටිනාම දේ විදියට තියාගෙන හිටියා. හරියට වැඩගත්තා. නමුත් මේ අවසානට අත්වෙච්ච මේ අසාධ්‍ය ලෙඩේ නිසා මම මේක යොදන යොදන වාරේ මට තේරුණා ඒකේ ක්‍රියාශක්තිය අඩු වෙනවා ධ්‍යාන ශක්තිය අඩු වෙනවා රෝගයේ දරුණුකම් වැඩි වෙනවා ඒ නිසා මට ධ්‍යාන නැතිකම නිසා ලොකු චිත්ත පීඩාවක මං ඉන්නේ. රෝගේ වැඩි වීම නිසා ලොකු දරතයක ඉන්නේ. මෙවැනි වික්ෂිප්ත මනසකින් මරණයටපත් වුනොත් මම දන්නවා අනිවාර්යයෙන්ම වැරදි ගතියකට වැටෙනවා, පාපතර තත්වයකට වැටෙනවා අනේ මාව බේරගන්නේ. ඒකට සරුවචනාංශය අහනවා අස්ස ජීවේ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණය වගේ උඹත් මේ ශාසනයේ සාරය වශයෙන් ගන්න ධානයේද කියලා. නැත්නම් මේ සමත සමාධිය දුඹ සාරේ වශයෙන් තියාගන්න කියලා. ඒක රහසිජාම්සොන්ට මේ මැරෙන්න තියෙනවා මදිවර දැන් බුදුරජාන් වහන්සේත් ඇවිල්ලා ප්‍රශ්න පත්‍රයක් දානවා මේ අවධාන වෙනවා. ඒ උම්ම ගන්න හම්බ වෙන්නේ. ඒකල කියනවා මේ සාසනේ සාරය සමාධිය නෙවෙයි. ඔබට ඔබේ සීලය ගැන සැකයක් තියෙනවා කියලා. නෑ ස්වාමීන් වහන්සේ මම මේ සමාධිය නැති උනායි කිව්වට මම සීලය කඩාගත්තේ නෑ. මට සීලය තියෙනවා. එහෙනම් මතක තියාගන්න. සීලයේ තියෙන ඕනම කෙනෙකුට අවස්ථානුකූලව සමාධිය ලබා ගන්න පුළුවන්. මේ දෙකේ වැදගත් දේ සීලය. නිසා සීල කඩාගත්තේ නැත්නම් සමාධිය ඇති කර ගන්න පුළුවන් මේ මේ සාසනේ සාරේ සමාධිය නෙවෙයි. කියලා ඒ උන්වහන්සේ ඉච්ඡර දුක්ඛිත තත්ත්වයටපත් උනත් සීල කඩාගත්තේ නැති එක ඉස්මතු කරලා අවිපටිසහරත්ථය ආනන්ද කුසලානි ශීලානි කියන බුදුහාමුදුරන්ගේ වචනේ අනුව කුසල සීලයේ හිතේ තියෙනවා නම් ඒක නිතරම හිතේ විපිලිසරකම නැති කරලා එහෙම නැත්නම් හිතට අන්‍ය විහිිත වෙන්න දෙන්නේ නැතුව අල්ලන්න දරන්න ස්ථාපිත වෙන්න තැනක් තියෙනවා කියලා මේ සීලේ වටිනාකම පෙන්නලා බණ කියනකොට ඒ ස්වාමීන් නැති වෙච්ච සමාධිය නැවත ලැබිලා මේ සමාධිය නෙවෙයි ශාසනයේ සාරය තව ඉදිරියට යන්න ශාසනයේ සමාධිය කියලා කියන්නේ අතරමැදි අවස්ථාවක් විතරයි ඉනි මගේ අවසාන තට්ටුව නෙවෙයි අතරමැද තට්ටුවක්. ඒක ඉක්මවන්න ඕනේ කියලා අවබෝධය එනවත් එක්කම අරියත් ඵලය සමා සමා අරියත් ඵලයක් ලැබිලා පිරුණම් පෑම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කාරණාවලදී පේන්න තියෙනවා සාමාන්‍ය පෘථග්ජනයට වුණත් ලබන්න අමාරු හිතා ගන්න අමාරු. ප්‍රවිද්දෙකුට පවා හිතා ගන්න අමාරු. භාවනා කරන කෙනෙකුට පවා හිතා ගන්න අමාරු මේ සමාධියේ හොඳ පැත්තක් තියෙනවා වගේම වශීකృత පැත්තක් තියෙනවා. නිකාන්ති පැත්තක් තියෙනවා. ඒ විස කපලා සමාධිය වැඩ ගන්න නම් යා නිවන් දැකලා තියෙන්න ඕනේ කියලා හිතෙන තරම්. එව නැති ඕනම කෙනෙක් මේ සමාධියේ තියෙන මේ ditta ධම්ම සුඛය කියන. එතන එතන ලබලා දෙන සුඛය නිසා ඒකට ආකර්ෂණය වෙනවා. ඒක නිසා දැන් ඇමරිකාවේ තියෙන ආයුධ නිෂ්පාදනයේ ඉහළම කෙලවර තමයි මේ වගේ සමාධියක් ඇති කරගෙන නොපෙනී ගිහිල්ලා සතුට මරන්න පුළුවන්ද කියලා හොයන එක තමයි දැන් තියෙන ප්‍රධානම සොයාගෙන යන්නේ. අවතාර ප්‍රොජෙක්ට් එකේ කරන්නේ ආයුධයක් හදනවා නැත්නම් මේ සමාධියක් හදන්න හදනවා ඒගොල්ල සතුට ළඟට යන්න නොපෙනී යනවා. ඒක මේක ආසියාවේ තියෙනවා මේ රහස. ඒගොල්ලෝ උත්සාහ කරනවා කොහොම හරි මේ යුද ශිල්පෙට මේක ගන්න. බලන්න මොනතරම් අමනද කියලා. මොනතරම් තුච්ඡද කියලා. මොනතරම් පාහරද කියලා මේක මේ වතුරෙන් ගින්නක් ඇති කරන්න හදනවා වගේ වැඩක්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එවැනි සමාධියක් ලෝක බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය. බටහිර ලෝකයේ මේ සමාධියේ තියෙන මේ මේ වස්තුවක් පාඩපත් කර ගන්න පුළුවන් ගතිය, ආයුධයක් පාඩපත් කර ගන්න පුළුවන් ගතිය, අණු පෙලන්න තලන්න උපදවා ගන්න ගතිය නිසා බටහිර ලෝකයේ තියෙන විද්‍යා දැනුම ඒ ලෝකේ තියෙන බුද්ධ ආගම දැනුම පිළිබඳ පරිස්සම් වෙන්නේ කියලා දෙපැත්ත කල්පනා කරන අය සලකනවා. අපි තාඩම්බර වෙනවා ඇමරිකන් කාර්ය බුද්ධ ආගමට අවිල්ලයි කියන. ඌ ඇවිල්ලා තියෙන නිවන් දකින්න නෙවෙයි, ඌ ඇවිල්ලා තියෙන හැංගිලා ඇවිල්ලා ලංකාවට ගහලා. ආයුධයක් හදන්නයි. ඒ නිසා මේ බුද්ධ ආගම්කාරෝ ජග් ගහන්න හදනකොට විද්‍යාවට එහෙම නැත්නම් මේ බටහිර ලෝකෙට පරිසං වෙන්න ඕනේ. මොකද මේ සමාධියේ තියෙන මේ වශීකృత භාවය. සමාධියේ තියෙන මේ උත්තරී මනස ගතිය ඒගොල්ලෝ ගන්න හදන්නේ ඉදිරියට තියෙන ප්‍රඥාව දිනු කරන විපස්සනා දිනු කරගෙන ලෝකෙන් ගැලවෙන්න මේ ලෝකේ අල්ලන්නයි. ඒක නිසා මම දැක්කා බෝධි ආම්ද්‍රෝ ලියලා තියෙනවා. අපේ ඉන්න මේ කලු සුද්ධෝ මේ සුද්ධගේ ඒව බලලා ඒ සුද්ධ හදාගෙන තියෙන දේවල් බුද්ධ ආගමට ජැක් ගහන්න ආඩම්බර වෙන්න කරුණු කතා කරනවා. කරුණු කතා කරන දෙපැත්ත දන්නේ නැහැ. සුද්ධ තාම තේරුම් අරගෙන නැහැ. මේ භාවනාව තියෙන්නේ හේදකමක් පිණිස කියලා. එයා භාවනා පාවිච්චි කරන වේදකමක් පිණිස. ඒකේ භයානක පැත්ත තමයි මේ සමාධිය පාවිච්චි කරලා යුද ශිල්පයක් නැත්තම් යුද්ධ දිනා ගන්න ක්‍රම හොයන පැත්තක් තියෙනවා. ඒක නිසා එකක් තමයි සමාධියේ තියෙන දුර්ලභමක් තමයි ධිට ධම්ම සුඛේ නිසා ඒකට මත් වෙන එක. ඒ ධිට ධම්ම සුඛේ කියලා කියන්නේ Tamante ඒ වෙලාවට නිසෙයක්ම බඩ එකක්ම දත එකක්ම අතර කරගෙන හොඳට හිත සමාධිමත් කරගන්න පුළුවන්. ඒ නිසා අපිට ඉදුන් හිතු පහසුකම් ලැබුණා වගේ සමාධිය හිම ගතියක් තියෙනවා. දෙවෙනි එක තමයි සමාධියේ නැති මිනිස්සු යටපත් කරන්නේ අත්ුක්කංශර පරවම්බණය කරන තමන් උසස් පිටේ පෙනී හිටින්ට සමාධිය මේ උණ්ඩයක් බවට මුනිසමක් බවට පත් කර ගන්න පුළුවන්. ආහනේ දෙකේදීම මේකේ තියෙන අනතුරු පැත්ත දැනගන්න. එහෙම නැත්නම් වර්ධව ගත්තොත් සර්පයා නරක තරින් ඇල්ලුවොත් කනවා. විෂගෝර හිතක් විෂගෝර තරි විතක් අඟට වදිනවා. පරිසං වෙන්න ඕන කියන එක දේවදත්ත චර්චේ විතර ලස්සනට පෙන්නපු එකම චරිතයක් අත්හැරියා. දේවදත්ත චරිතයේ ලස්සන එකම චරිතයක්. ඒ නිසා සර්වඥාන්සේ දේවදත්ත වෙන්න බලාපොරොත්තු වෙන අපේක්ෂකයන්ට මේක පෙන්නලා කියනවා උඹලගේ හිතෙත් මෙන්න මේ වගේ කාරණා තියෙනවා නම් පරිස්සම් වෙයලා සමාධිය තියෙනවනම් ඒ සමාධියේ මෙන්න මේම පැතිකඩ ටිකක් තියෙනවා ඒ පැති ඔක්කොම සමාධි මල්ලේ තියෙන එකක් නමුත් මේ මේ දේවල් පාවිච්චි කරලා වර්ධවට අල්ලගත්තොත් දේවදත්තට පස්සේ ඒ પરම්පරාවේ දෙවෙන්න තුන්වෙන්න වෙන්න පුළුවන්. ඒක නිසා අද සාකච්ඡාවේදී සර්වචාන්සේ සඳහන් කරන්නේ සෝ තේන ඥාන දර්ශනේන අත්තමනෝ හෝති පරිපූර්ණ සංකප්පෝ අර සමාධිය ඉඳගෙන ඥාන දර්ශනයක් වෙනස කටයුතු කරනවා ඒ ඥාන දර්ශනය හරහා සමාධිය ලැබෙන අතිරේක අතුරු ඵලයක් වශයෙන් තියෙන මේ ඥාන දර්ශනය ලැබිලා ඒක පරිපූර්ණත්වයටපත් කරනවා. ඒක තමයි ලොකුම දේ. සමාධියමුත් ලැබිච්ච ඵලයක් විදියට මේ ඥාන දර්ශනයෙන් නිෂ්ඨාවක් හදාගෙන අවසාන ඵලයක් හදාගන්න හදනවා කියලා. මේ ඥාන දර්ශන කියන පදය අවස්ථානුකූල විග්‍රහ කරගත්තේ නැත්නම් ඒක විපස්සනාට බර එකක්ද සමතට බර එකක්ද කියන ප්‍රශ්නමත් වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් වෙන සාධක සූත්‍ර අරගත්තොත් මේක ਸਰවචනාංශේ ඉදිච්ච කෙහෙල් ගෙඩියක පොත්ත ගලවලා පෙන්නනා වගේ පෙන්නලා සඳහන් කරලා තිනවා මෙතන සඳහන් කරන මේ ඥාන දර්ශනය දිබ්බ චක්කු ඥාන ආදී සමාධිය දිනු කිරීමෙන් ලබන්න පුළුවන් උත්තරී මනුෂ්‍ය ධර්ම කොටසක් මිස විපස්සනාවක් වෙන නෙවෙයි මෙතන කතා කරන්නේ කියලා. ඉතකොට දේවදත්ත චරිතවල හොඳටම ගැලපෙනවා. මොකද දේවදත්ත චරිතයේදී මේ සමාධි භාවනා ඇති කරලා ඒ සමාධි හරහා මේ ඊර්තිවිත ඥාන, දිබ්බ චක්කු ඥාන ඇති කරගෙන තමයි අජාසත් රජුරෝ නතු කරගන්නේ. ඒකෙන් තමයි යා දුම්මරලා මම බුදු වෙන්න ඔබ රජුම්මල්ල රජවයන් කියලා අජාසත් රජුරන්ට උපදෙස් දුන්නේ. ඒකලියල තමයි ගෝල බාලෙන්ට පින්නුවේ බුදුහාට වැඩිය මට 이르දි බල තියෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ කාලේ තිඳලා තිනෝ ගොඩාක් ශ්‍රාවකයෝ ඇති හැටිය දකින්නට වැඩිය 이르දි ප්‍රාත්‍යහාරි වලට වඳින කීර්ති ප්‍රාතිහාර්ය කරන ගුරුවරයා බුදුන්වත් එහායින් සලකන විශාල පිළිසක් ඉඳලා තියෙනවා. ඉන්නේ ඒකට හේතු වෙලා තියෙන මේ ඥාන දර්ශන. අනේ ඥාන දර්ශනය මේ විදිහට අවස්ථානුකූල අර්ථකථනය දෙන්න සූත්‍රයක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ දේශනාවට ලක් කරලා තිබුණා සමාධි භාවනා සූත්‍රය කියලා. ඒක අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් කරලා තියෙනවා. චතස්සෝ භික්කවේ ඊමා සමාධි භාවනා කතමා චතස්සෝ මහණෙනි සමාධි භාවනාව හතරාකාරයි. ඒකට ගියාට පස්සේ තේilla හතරමං හන්දියක් හම්බ වෙනවා වගේ. පස්මන් හන්දියක් හම්බ වෙන. එතෙන්ට යන පාරයි ඒක කැරපුව වගේ හතරකට බෙදිලා යනවා. අන්නේ බෙදෙන හතරම මේ ශාසනය උගන්වනවා. ඒ සමාධි භාවනාවට ගියේ කරාට පුළුවන් අත්‍තිබික්ක වේ සමාධි භාවනා ditta ධම්ම සුඛ විහාරාය සංවත්. කෙනෙකුට පුළුවන් ඒ සමාධිය පාවිච්චි කරලා වර්තමානයේ ඇති වෙලා තියෙන බඩ එකක්ම දත එකක්ම ආදී ලෙඩ රෝග සනීප කරලා ඉන්නේ ඉරියව්වේ බොහෝ වෙලා ධිට්ඨ ධම්ම වශයෙන් වර්තමාන වශයෙන් සුවසේ ගත කිරීමට සමාධිය පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒකට කියන්න පුළුවන් පළවෙනි ධ්‍යානෙලා හතරවෙනි ධ්‍යානෙ දක්වා තියෙන ධ්‍යානවල නැත්නම් රූප ධ්‍යානවල සමාපත්තියට සත්පත් වුණොත් පළවෙනි රූප ධ්‍යාන සමාපත්තිය දෙවෙනි රූප ධ්‍යාන සමාපත්තිය තුන්වෙනි ධ්‍යාන සමාපත්තිය හතරවෙනි ධ්‍යාන සමාපත්තිය ගියාම එයාට කැමැති ප්‍රදේශයක් අදිෂ්ඨාන කරලා තමන්ගේ දිනු කරගත්ත වශී කරගත්ත සමාධිය හැටියට ඒ සමාධියේ ධිට්ඨ ධම වශයෙන් සුඛ වේදනයක් ලබන්න පුළුවන්. ඒක වශී භාවයේ හරහා විශේෂයෙන් කියනවා රූප ධ්‍යාන හතරේ ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන තෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන වශයෙන් පොත්පත්වල හඳුල්ලා තියෙන ධ්‍යාන හතර වශී කර ගැනීමෙන් යාට ධිට්ඨ ධම්ම සුඛය ලබන්න පුළුවන්. ඒක ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. වශී කරන්නට කියලා දෙන්න පුළුවන්. මේ සමාධි භාවනා හම්බ වෙන එක ප්‍රතිඵලයක්. ඊට අමතරව තියෙනවා අත්තිබික්කවේ සමාධි භාවනා ඥාන දස්සනාය සම්වර්ධති. එයාට මේ සමාධි භාවනා දියුණු කරලා දිබ්බ චක්කු ඥානය ලබා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි දැනට ඇමරිකාවට ඕන වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ටෙලිවිෂන් එක හදලා තියෙනවා. එතනින් ගියාම GPS එක හරහා ඕඩ තැනක ඉන්න කෙනෙකුට මීටර දෙකක එහෙම මේ පරතරය ඇතුව හැතැම් 1500ක ඈත ඉඳලා එල්ල කරන්න හදලා තියෙනවා දැන්. ඔක්කොම මේ ශිල්පෙන් හදලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ට පුළුවන් නම් තවත් ඊට වැඩිය බලලා හරියටම හතුරගේ පපු කනත්තරම දමලා අනින්න ඒකනම් අර දිත්ත යක්කු ඥානෙ වගේ තමයි ඒගොල්ලන්ට පේන්නේ. ඒකට තමයි මේ දඟලන්නේ මේ. මෙහි ඇවිල්ලා භාවනා කර කර ඔය උත්සාහ කරන්න හදන්නේ මේ සිංහලයා ගාව හරි බෞද්ධයා ගාව හරි ආශා කරේ මේක තියෙනවා. මේක කොහොමද ගන්නෙ කියලා. හැබැයි දානෙත් නැහැ සීලෙත් නැහැ. මේක කොහොම හරි කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේක ඇමරිකන් කාරට පොට්ටක් සවුතුයි දේවදත්ත. දේවදත්ත මේක ඇති කරගෙන ඒ ඥාණයෙන් රජු රවට්ටගෙන බුදුන් මරන්න තරමට ඉදිරියට ගියා. ඉතින් එතකොට කොච්චරක් ඒ Taman ඇති කරගත්ත මේ ශිල්පය මානවයාගේ වැරද්ද පිණිස, තමන්ගේ වැරද්ද පිණිස, බුදුන්ට වැරද්ද පිණිස, සාසනයට වැරද්ද පිණිස දැන් අපටත් නම කියනකොට අප්ප අප්පිරියක් වෙන මට්ටමට යන්න පුළුවන් කියලා. ඉතින් මේ රූප ධාන හතර වඩාගත් කෙනා මේ දිබ්බචක්කු ඥානෙ ලබා ගන්න හැටි දැනගන්න හරියට කට්ටිය කැමති. ඇමරිකන් කාරෝ නේ ලංකාවේ කට්ටිය. අම්බෝ තියෙන ආසාවක් මේ ළඟදීත් කතා කරලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේ මීටිගල ඥානාරාම ස්වාමීන් වහන්සේ ජීබ්බ චක්කු ඥානය ලබා ගැනීම පිළිබඳ බණක් කියලා තියෙනවා අනේ අපිට කොහෙල එවන්න ඕන කියලා. ඒකෝට තමයි මේ සූත්‍රය හම්බුනේ නැත්තම් මම දැනගෙන හිටියෙත් නෑ අපේ ලෝකකට දිබ්බ චක්කු ඥානය පිළිබඳ පාර පෙන්නලා තියෙනවා කියලා. ඉතින් ඒක තියා බලනකොට පුදුමාකාර ආශාවක් තියෙනවානේ නිවන පැත්තක තියෙද්දී මේ අනික් අයට වැඩ පෙන්නන්න. දිබ්බ චක්කු ඥානෙ හරහා වැඩ පෙන්වන්න තියෙන ආසාව. ඉතින් ඒක පස්සේ මම ලොකු ස්වාමීන් වහන්සේ ඇහුවා අවසරයි ස්වාමීන් වහන්සේ එතකොට අතර මේ සූත්‍රයවත් බණවත් විස්තර වශයෙන් ආලා නෙවෙයි මම කව ස්වාමීන් වහන්සේ මේ මේ මට නම් ආතාවක් නැහැ නමුත් මේ මිනිස්සු කියනවා මේ භාවනා කරනකොට పూర్ව කඳ විසු කඳ පිළිවෙත පිළිබඳ ඥානය, දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය ලැබෙනවායි කියලා ඉතින් අපිත් පැවිද්ද නිසා අපිටත් බුදුහාමර මේකේ කැලලක්වත් දීලා නැද්ද? ඔයද කොහෙන්ද මේක ගන්නෙ කියලා. ඊට පස්සේ කිව්වා හොඳයි ඊව දැනගෙන තියෙන්න ඕන ඔන්න සාමාන්‍ය ඵල සූත්‍රය කියවන්නේ කියලා. මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙනවා තමන් වශී කර ගන්නාලාද ඒ රූප ධානය බොහෝ කොට වශී කරලා අදිස්ථාන කළ පමණින් පෙරපින් ඇත්තන්ට මේ දිබ්බචක් ඥාන ලැබෙනවා ආදිබ්බසෝත ඥාන ලැබෙනවා කුබ්බේ නිවාසානුසුත් ඥාන ලැබෙනවා කියලා ඒකේ මොනක්වත් විස්තරයක් නැහැ ඒක රූප ධානය ලැබලා අරූප ධානත් ලැබලා වශී කරලා වශී කරලා කරලා කරලා පස්සේ අදිෂ්ඨාන කියලා පමණින් ඒක ලැබෙනවා කියන එකයි ඒ සාමාන්‍ය බල සූත්‍රයේ තියෙන්නේ. නමුත් මම හිතනවා උගව දෙනෙක් ආසාවෙන් කන නිමාගෙන අහගෙන ඉන්නවා දැන් කවදා ධම්මජීවහමදෝ දිබ්බජක්කු ඥානෙ කියයි දෝ දිබ්බසෝත ඥානෙ කියයි දෝ කියලා අහගෙන ඉන්න හැබැයි මට වෙලා තියෙන්නේ දන්නේ නැති එක ලොකු ලාභයක් ඒක. එතකොට කාටවත් මනදොල සපුරන්න බෑ. නමුත් මේක සඳහා කරන ක්‍රමය පිළිබඳ පාවොක්සයිඩොත් එක වැඩ කරනකොට ඒ ස්වාමීන් වහන්සේ ඔය සාමාන්‍ය බල සූත්‍රයේ කියවිච්ච නැති කොටස විසුද්ධි මාර්ගයෙන් සහ අනෙකුත් ගුරුකුල වාදවලින් අරගෙන කතා කරලා උන්වහන්සේ හොඳට සමාධිය තියෙන කෙනාට එවන තම විපස්සනාට යන්න කලින් පවා සමාධිය පරිපූර්ණත්වයක් ගැන කතා කරන සමාධි පූර්ණංගම ක්‍රමයක් දේශනා කරන ස්වාමීන් වහන්සේ නම ඒ ශාංශය සඳහන් කරලා තියෙනවා ආනාපානේ හෝ ආනාපානේ ගන්නකොට මේ වායු පොට්ටබ්බ ධාතුවෙන් තමයි විධ්‍යාන 1 2 3 4 ගන්න. ඒ විදිහට පාඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ එක එක මේ හතර මහා ධාතුන්ගෙන් ධ්‍යාන පුරුදු කරනවා. පඨවි ධාතෝ කියලා පෙන්වන්නේ ළඟතිකව පස් ගොඩක් දිහා බලලා ඒකේ අර පරණ වෙච්ච නැති පස් වල වර්ණය අරගෙන ඒකේ තද ගතිය බලලා එහෙම නැත්නම් ඒකේ තියෙන ගොරෝසු ගතිය බලලා කක්කලත්ත ලක්ෂණය ගොරෝසු ලක්ෂණය බර ලක්ෂණය කියන ලක්ෂණ තුනේ මොකක් හරි එකක් අරගෙන පටවේ පටවේ පටවේ පටවේ කියලා හිතට ඒ නිමිත්ත අරගෙන පටවි ධාතුව හරහා ධ්‍යාන 1 2 3 4 ලැබීම ගැන පුරුදු කරනවා. තේජෝ ධාතුව කියලා ගිනි ගොඩක් පත්තු කරලා අඳුරක අන්ධකාරයක ගිනි දැල් නගින පට්ටමට ගෙනියලා ඒ ගිනි දැල්ල දිහා බලාන ඉඳලා ඇස් දෙක වහගෙන ඒ ගිනි දැල්ල Tamanට පේන මට්ටමේදී උග්ඝහ නිමිත්ත අරගෙන ඊට පස්සේ ඒක පරිකර්ම කරලා තේජෝ කසිනේ 1 2 3 4 ධ්‍යාන ලබා ගන්න. ඊට පස්සේ වතුර කඩක් නිල් පාටක තියෙන වතුර කඩක් දිහා බලලා ඒ ආපෝ කසිනී වායෝ කසිනී ආදි වශයෙන් ඒ කසින වශයෙන් හෝ අභිභායතන ක්‍රමයට කරන්න පුළුවන් ඒ ක්‍රමයේ කරලා පටවිය ආපෝ තේජෝ වායෝ වලින් 1 2 3 4 ධ්‍යාන ඇති කිරීම පිළිබඳව එකකින් පුරුදු කරාට පස්සේ ධ්‍යානය අරමුණ මාරු කරමින් ධ්‍යාන අතර පුරුදු කරනවා ඊට පස්සේ නීල පීත තේ ලෝහිත ඕදාත කියලා නීල වර්ණය අරගෙන පීත කියලා කියන්නේ පීත කියලා කියන කොළ පාට වර්ණය නිල වර්ණය කියලා ඇත්තටම ශරීරයේ සම්බන්ධ කරලා ගන්නකොට කියන්නේ මේ කෙස් වල තියෙන පිඟුවන් පාටට නිල වර්ණ කියලායි කියන්නේ. එහෙම නැත්නම් ඈත තියෙන කන්දක් ළඟ තියෙන කැලයක් අපිට පේන්නේ කොළ පාට වුණාට ගොඩාක් ඈතට ගියාම කැලේ අපට පේන්නේ යම් වර්ණයකින්ද ඒකට කියනවා පිඟුවන් පාට කියලා. ඒක තමයි නිල වර්ණ කියලා අපේ පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඒක කෙස් වල පාට. පීත වර්ණ කියලා කියන්නේ පිත ඒක සාමාන්‍යයෙන් කියන්නේ කොළ පාට. ලෝහිත කියලා කියන්නේ ලේවලට රතු පාට, ඕදාත කියලා කියන්නේ දත්වල සුදු ඉංග්‍රියාවේ තියෙන පාට සුද. මෙන්න මේ හතරිමුත් ආය ධ්‍යාන හතරක් ඇති කරගන්න. ඊට පස්සේ ධ්‍යාන ඒ ඒ ඒ නිමිත්ත උගුලලා නිමිත්ත තිබුණ තැන අවකාශයට හිත යොදලා පඨවි කසිනින් ආකාසානං ඡායතනෙ තේජෝ කසිනින් ආකාසානං ඡායතනෙ වායෝ ආපෝ නීල පීත ලෝහිත ඕදාත කියලා පළවෙනි රූප අරූප ධානය ඊට පස්සේ විඥානං ඡායතය ඊට පස්සේ ආකින්චඤ්ඤාය ඊට පස්සේ නීව සංඥා නායතන කියලා නිමිති අටයි එහෙම නැත්නම් අරමුණු අටයි පට වියාපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත එක එක නිමිත්තෙන් ධාන අටයි එතකොට 64ක වගුවක් හදාගන්න පඩවි කසිනෙන් ධ්‍යාන 1 2 3 4 5 6 7 8 තේජෝ කෂණයෙන් 1 2 3 4 5 6 7 මේ විදිහට වගුවක් හදාගෙන උත්සාහ කරලා බලනවා පාඨ විකසණයෙන් පළවෙනි ධ්‍යානයේ ඉඳලා තේජෝ කෂණයෙන් පළවෙනි ධ්‍යානේ වායෝ කෂණයෙන් පළවෙනි ධ්‍යානේ ආපෝ කෂණයෙන් පළවෙනි ධ්‍යානේ නීල කෂණයෙන් පළවෙනි ධ්‍යානේ තේ පීත රෝහිතෝදාන ඊට පස්සේ දෙවෙනි ධ්‍යානේ ඔහොමම කරලා ඉහළට පහළට ඉහළට පහළට කෂින වඩලා ධ්‍යාන වඩලා එක විනාඩියක් ඇතුළත මේ ධානය 64ටම චිත්තක්ෂණ වශයෙන් ප්‍රවිෂ්ඨ වෙලා යాన තරමට වශී කරනවා. ඒ වශී කරලා කරලා කරලා පළවෙනි ධානය තුන්වෙනි ධානයට පයින්න තුන්වෙනි ධානයට පස්වෙනි ධානයට පයින්න පස්වෙනි ධානයට හත්වෙනි ධානයට පයින්න ඊට පස්සේ අටට යනවා. අටේ ඉඳලා හයට එනවා, හයේ ඉඳලා හතරට එනවා, හතේ ඉඳලා දෙකට එනවා. ඊට ඊගාව කසින්න එනවා. ඕකම කර කර මේක හැම තැනම ඒ ධානය 64ම රූප අරූප සහ නිමිති පටවියාපෝ තේජෝ වායෝ වශයෙන් රූප එකම නිල පිටල හොයතෝ දාත වශයෙන් වර්ණ මේ 64 වශී කරලා ඉවර වෙලා ඒ ස්වාමීන් වහන්සේ අදිෂ්ඨාන කරන්න කියනවා මේ තමන්ට පෙර කරපු පින් තියෙනවනම් මේ කියන පරියෝදාත හිත ප්‍රභාස්වර හිත ඇවිල්ලා දිබ්බ චක්කු ඥානෙ පහළ වෙනවා කියනවා. ඉතින් ඒ පාව භාවනා කරන කරන පිරිසගේ භාවනා කරලා කරලා ඒ සමාධි ශක්ති තියෙන කෙනාට ඒකට විශේෂණය කරනවා. කරලි වල ඉතාම කලාතුරකින් කෙනෙකුට ඒක ලැබෙනවා කියලා ඒගොල්ලන්ගේ පිළිගැනීමක් තියෙනවා. ඉතින් මේකට කියනවා ඥාන දර්ශනය කියලා. පිරිසුදු කරලාද හිත ඇතුව සාමාන්‍ය රූප ධානයක් තිබිලා බෑ. අරූප ධානය කරලත් එකක් තිබිලා බෑ. නිමිති 8කින් අරමුණු 8කින් දිනු කරලා කරලා කරලා ලබා ගන්න මේ ඥාන දර්ශනය සමාධි භාවනාවේ දෙවෙනි අග්‍රඵලය. මේ දේවදත්තට මේක තිබුණා. ඒ නිසා තමයි යාට පෙරවිසු කඳ පිළිවෙත් දක්වන්න මේ දිබ්බ චක්කු ඥාන නැත්නම් දිබ්බ සෝත ඥාන ආදි වශයෙන් මේ ඥාන ලබා ගැනීම හැකියාව තිබිච්ච නිසා තමයි එයාට බුදුන් මරලා බුදු වෙන්න තරමට ඔලොමලකමක් පහළ වුණේ අජාසත් රජුරණන් කෙලිම උපදෙස් දුන්නේ පියා මරලා රජ වෙන්නයි කියලා. ඊට පස්සේ එයා ආනන්තරිය කුසල කර්මයකටපත් වුණා. බුදුරජාණන් වහන්සේ පවා පිළිඅරගෙන තිබුණා අජාසත් රජුගේ ආනන්තර්ජ අකුසල කර්මේ නොකරාන සෝවාන් වෙන්න පින්තිබිලා තියෙනවා. ඉතින් ඒ තරම්ම ඔලමල භාවයට අනුන් පහත් කරන මට්ටමට තමන් උසස් කරන මට්ටමට ලාභ සත්කාර වලින් ගෙනියන්නේ නැහැ. සීලෙන් ගෙනියන්නේත් නැහැ. සමාධියෙන් ගෙනියන්නේත් නැහැ. මේ තරම්ම ජඩකමකට මේ තරම්ම නපුරුකමට ගෙනියන්නේ විඥාන දර්ශනයේ තරමටම සමාධිය දිනු කරපු කෙනා. ඉතින් ඒක නිසා ඒකට යන කෙනා දැනගන්න ඕනේ. මේක හයි ටෙන්ෂන් වයර් එක වගේ වරද්දා ගත්තොත් අත තියෙනකොටම අරහා සමාන මරණ හා මරණාසන්න දුකටපත් වෙනවා. ඒ නිසා ඒක පිහිටලා ඒක වැඩක් ගන්න පුළුවන් වෙන්නේ පින් ඇති කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් ඒක ආයුධයක් අරගෙන පැත්තක වෙන ආයුධයක් ගන්න කඩුවක් ගිලපු කෙනෙක් වගේ තමන්ටම කරදර කර ගන්න පුළුවන් තත්ත්වෙ පෙන්වන්නයි සර්වචාන්සේ සඳහන් කරන මේ ශාසන භ්‍රමචාරියට ඇවිල්ලා මම මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනසන චිතරණ්ඩයි මේ කටයුතු කරන්නේ කියලා ලාභ සත්කාරෙ ඉක්මවලා සීලයත් හදාගෙන සීලයත් බාධා කරගන්නේ නැතුව සමාධියක් කරග හදාගෙන සමාධියක් බාධා කරගන්නේ නැතුව සමාධි හරහා ඥාන දර්ශන ලබාගෙන ඒක පිටපොට හරව ගත්තොත් කෙලින්ම දේවදත්තගේ වේකන්සි එක පුරවන්න පුළුවන්. දැන් උනා පුළුවන්. ඒක නිසා එතෙන්ද ගිය කෙනෙකුට ਸਰවඥාංශ පෙන්වනවා කොච්චර අමාරුකෙන්ද මෙතෙන්ට යන්නේ ගිය කෙනාට පෙන්වනවා හර හොයන මිනිස්සේ පණ ඇති හර ඇති ගහක් දැකලා ඒ ගහේ අරටුව ඉක්මවලා එලේ ඒ කියන්නේ තාම මෝරච්ච නැති ලෑලී අරගෙන ඒක හරේ කියලා ගමනක් ගෙදරට අරගෙන යන කෙනෙක් වගේ ඒක සත්පුරුෂය දැකලා කියනවා මේ මනුස්සයාට හොඳටම ඕනකම තියෙනවා හරය හොයන්න. මෙයා ගියේ ඇත්තටම හර ඇති ගහක. එයා කොළ හිටියෙත් අත ගෑවෙත් නෑ හරේ කියලා. එයා පොත්ත ගත්තෙත් නෑ හරේ කියලා. එයා සෙවල පට්ටේ ගත්තෙත් නෑ හරේ කියලා. නමුත් හරේට මෙහා තියෙන එලේ අරගෙන හයි වෙච්ච නැති ලී අරගෙන ඒක බොහෝ වටින එකක් විදිහට ගෙදර අරගෙන යනකොට සත්පුරුෂයාට හිතෙනවා අනේ මේ මනුස්සයා හරේ ඇති ගහක් හම්බ වෙලා මොකද්ද අවසාන ඵලයේ වශයෙන් තෝරගත්තේ කියලා. ඉතින් ඒකේ ඒ මනුස්සයාට වෙන හානියකුත් තියෙනවා සාසනට වෙන හානියකුත් තියෙනවා වැඩි ආදර්ශයකුත් තියෙනවා. ඉතින් මේ ඥාන දර්ශනය පිළිබඳ කතා කරන වෙලාවේදී කෙනෙකුට තේරුම් ගත යුතු විපස්සනා ඥාන දර්ශනයකුත් තියෙනවා. ඒක කියනවා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ත්‍ිට්ඨි විසුද්ධි, මක්කාමක්ක ඥාන දර්ශන විසුද්ධි. ඊට පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා විපස්සනා ඥාන දර්ශනයකුත් තියෙනවා. ඉතින් මේ අර අංගුත්තර නිකායේ චතස්සෝ ීමා භික්කවේ සමාධි භාවනා කියන පොතේ ඥාන දර්ශනය විස්තර කරනකොට සිංහල පරිවර්තනයේ තියෙන මේක දිබ්බ චක්කු ඥානය සඳහා කරන සමාධි භාවනාම භාවනාමේ ප්‍රයත්නයක් විදිහට විපස්සනා ඥාන දර්ශනය නෙවෙයි පෙන්වන්නේ. ඒ භාවක්සාරද ස්වාමීන් වහන්සේ මේකට පොඩි බහුසුත භාවයක් එකතු කරනවා. තොරතුරු ටිකක් දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ දිබ්බ චක්ක දිබ්බ සෝත ආ පරචිත් මේ පෙරවිසු කඳ විරියත් දන්නා වූ ඥානය පිළිබඳව විපස්සනා කරන එකනටත් ඒකේ ප්‍රතිනිධියක් දැක ගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ දිබ්බ චක්කු ඥානයේදී කෙරෙන්නේ මේ වෙලාවේ ලෝකී උපදමින් ඉන්න සත්වයෝ සහ මැරෙමින් ඉන්න සත්වයෝ බිත්ති හරහා කඳු හරහා පාරදෘශ්‍යතාවය හරහා දැක ගන්න පුළුවන්. එයාට පේනවා අසවල් නැමැති අසවල් වර්ණ සහිත අසවල් ඇඳුම් අදින අසවල් ගෝත්‍ර ඇති කෙනා මේ වෙලාවේ මැරෙමින් ඉන්නවා. ඒ වගේම තව කෙනෙක් මේ උපදිනවා එයා මෙන්න මේ මේ තැන්වල මේ මේ ගෝත්‍ර නම් සහිත උපදිනවායි කියලා පුද්ගලික නාම සහිතව ඉපදෙන මැරෙන මේ වර්තමාන මොහොතේ දේශයේ වශයෙන් තමන් ඉන්න තැනින් පිට උපදින මරණ සිදුවෙන දේවල් දිහා දැක්කීමේ ඥාණයට දිබ්බ චක්කු ඥානය කියලා කියනවා. ඔය විපස්සනා කරන එකට තේරෙනවා තමන්ගේ මූල කර්මස්ථානට හිත දාලා ඒ කර්මස්ථානේ ගෙවෙන කම්ම අරමුණ ගෙවෙන කම්ම නිමිත්ත ගෙවෙන කම්ම බලා හිටියට පස්සේ එයාට පේන ගොජයක්. අපි පෙරලි පෙරලි පෙරලි පෙරලි ටීවී එකේ තිත් වැටෙනා වගේ නලිය නලිය තියෙනවා. එයා දන්නවා ලෝකේ උපදිනවා කියලා උපදින්නේ ඔන්න ඔය චිත් ටික තමයි. ලෝකේ මැරෙනවා කියලා මැරෙන්නේ ওই චිත් ටික තමයි. ওই චිත් ටිකෙන් තමයි ඥාන පිරිමි, හරි වැරදි, කොළ පාට, කහ පාට, නිල් පාට, වර්ණ සටහන් ඔක්කොම එන්නේ ওই චිත් ටිකෙන්. ඒ නිසා කොයි නම දීලා කොයි ආකාරයෙන් කොයි ආත්මෙ ලැබුවත් ওই ඇතිවීම තියෙන්නේ ඔය ওই චිත් ටිකේ තමයි. එහෙම නැත්නම් ওই ගොජේ තමයි. ඕකට කියනවා මේ සංකතය කියලා. ඉතින් ආ දන්නවා මේ සංකතය නංගන් වශයෙන් ගෝත්‍ර වශයෙන් වර්ණ වශයෙන් නොදැනගත්තට කොහේ හිටියත් මේක තමයි වෙන්නේ කියලා අන්වේ ඥාණයට අනුමාන ඥාණයට යාට තියෙනවා මට දැන් මේ වෙලාවේ භාවනා කරනකොට යම් ආකාරයකට ඇති සැටිය මේ ගොජයක් වශයෙන් පේනවනම් ඒක තමයි පරමාර්ථ ධර්මය කියන්නේ අන්නේ පරමාර්ථ ධර්මයේ තමයි උපදින තාක් ලෝකේ උපදින්නේ නැති වෙන තාක් නැති වෙන්නේ මේක පරමාර්ථ ධර්ම වශයෙන් දන්නේ තියෙකනා මේක වර්ණයක් වශයෙන් මේක ගන්ධයක් වශයෙන් මේක ශබ්දයක් වශයෙන් මේක රසයක් වශයෙන් විවිධ නංවනන් දීගෙන විවිධ පෞද්ගලික නාම දීගෙන දඟලන කෙනා ඊශ්‍යාට ක්‍රෝධයට මානෙට අහු වෙනවා එයා උරුට්ටුවට රණ්ඩුවට වැටෙනවා මේ ඇති වෙන තාක් ඇති වෙන්නේ මේ එකම සංකතයක් මේ සංකතයේට එක එක පුද්ගලයා එක එක නංවනන් දෙනවා නංවනන් දීපු ගමන් ඒක රණ්ඩුවට සරුවලේට ගුරු කෙලෙසට උදව් වෙනවා මේක සංකතයක් වශයෙන් දකිනකොට කියනවා විපස්සනා ඥාන දර්ශනය කියලා. ඒක නංවනන් දීලා ඒ ස්ත්‍රියාව ඒ පුරුෂයා ඒ වර්ණය ඒ රට ඒ ආජාති ආගම කියලා කියපු ගමන් ඒකට කියනවා සම්මත වශයෙන් දිබ්බ චක්කු ඥාන වශයෙන් ඥාන දර්ශනය කියලා. ඉතින් මේ දෙකෙම තියෙන්නේ අර දිබ්බ චක්කු කියලා ගන්න ඥාන දර්ශනේ සම්මුති වශයෙන් ඒක පෙරලිච්ච ස්වරූපයක් පේනවා. පෞද්ගලික නම් වන් ගෝත්‍ර වශයෙන් කියතයි. විපස්සනා කරන එක දන්නව නම් වනන් නොදුන්නට මේ ගොජේ තමයි හැමතැනම තියෙන්නේ කියලා. ඉතින් ඒ කෙනාට අර විස්තර වශයෙන් නොදුන්නා කියලා ප්‍රශ්නයක් ඇත්තේ නෑ. මොකද බලන්න ඕන දේ, පේන්න ඕන දේ මේ ඥාන දර්ශනෙමුත් පේනවා. ඉතින් ඒ නිසා යම් කිසි වෙලාවකට සත්‍ය විසුද්ධි ක්‍රමයට යම් කිසි කෙනෙක් ඒ මග්ගමග්ග ඥාන දර්ශනේ දැක්කනම් මේක මේ නම් වනම් හොයන්න ගියොත් හොඳ ශක්තිමත් ඇති හොඳ වීරත්වය ඇති කෙනෙකුට පටලවා ගන්න නැතුව ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ලෝකයා හරි කැමැති මං ගියාත්ම කවුරු වශයෙන් හිටියද මං කොහොම වෙනවද කියලා පේන කියලා යන මිනිස්සෙක් ගාවට ඉර්ධිඵල ප්‍රාර්ථිය හරිය තියෙන කෙනෙක් ගාවට බොහෝම ආශාවෙන් පෙළඹෙනවා. එයාට හරියට ලාභ සත්කාර විශ්ේ වැඩි වෙනවා. එයාට හරියට මම උසස් කියලා හිතන ගතිය වැඩි වෙනවා. නමුත් ඒකේ අන්වය ක්‍රමයට ණය විපස්සනා ක්‍රමයට මේ කොතන තිබුණත් මේ ගොජය තමයි තියෙන්නේ. තමයි සංකතය තමයි තියෙන්නේ. මේ විපරිණාමය තමයි තියෙන්නේ. උකට නංවනන් දුන්න ගමන් මිනිස්සු එක සම්මත ඥානයක් විදිහට සම්මුති ඥානයක් විදිහට බාර ගන්නවා. නමුත් විපස්සනා වශයෙන් බලුවට පස්සේ ඒ කෙනාට තමන්ගේ eh, නොඇලීම පිණිස විරාගය පිණිස Nirodhe පිණිස මේ විපස්සනා ඥානෙ ඇති. රට්ටු නලවන්න ඕනේ නම් එයාට තිබ්බ චක්කෝ අවශ්‍ය වෙනවා. රට්ටු නලවන්න යන්නේ කරාට ලාභ සත්කාර වැඩි වෙනවා. මානකාරකම් වැඩි වෙනවා. ඒ නිසා ඒක පාලනය කරගන්න පුළුවන් නම් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාට ඒක ලොකු තෙදක්. බුදු කෙනෙකුගේ තියෙන සුවිශේෂී ලක්ෂණ. නමුත් දේවදත්තට ඒක ගිය ගමන් දේවදත්ත ශාසනය විනාශ කරන්න බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න තමන් අපාය යන්න හේතු වෙනවා. නිසා මේ පේන දේ සමත වශයෙන් විපස්සනා වශයෙන් මේ කරන විග්‍රහයේ හැටියට ඒකේ මූල ධර්මයේ දැකලා එහෙනම් ඒකේ සංකතය දැකලා කටයුතු කරනවා නම් තමන්ගේ නිවනට හොඳටම ප්‍රමාණවත්. ඒක විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, පටිනිසග්ගේ පිණිස හිටිනවා. නමුත් මේ කෙනාගේ නංගන් සහිතව වත්කුත් සහිතව ඉගෙන ගන්න පුළුවන් මේ දිබ්බචක්කු ලැබුණොත් එසේ මෙසේ කෙනෙකුට ඒකෙන් කරදර නොකරගෙන ඒක බාධා නොවන විදිහට පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්නට බැරිකමට ලකුණ තමයි දේවදත්ත චරිතය. ගත්ත ගමන් ඒක කරපෙන්නන්න ආසාවක් එනවා. රජුරන්ට මේක කරලා පෙන්නන්න හිතෙනවා. ගෙදර ගෑණිට ගිහිල්ලා කරලා පෙන්නන්න හිතෙනවා. ඉතින් කරලා පෙන්නන්න ගිය ගමන් මේක පටලවිල්ලකට හේතු වෙනවා. ඉතින් ඒ දේ දන්නේ නැතුව ඒ වගේ නිදහස් වෙච්ච කෙනෙක් මේ රජුන් සලවන්නවක්, ගෙදර ගෑනින් නලවන්නවත් නෙවෙයි මේ භාවනා කරන්න කියලා මිනිස්සුෙකුට පේනවා. මේ දැනගත්තත් මේක නොදැනගත්තා වගේ ඉන්න එක. එහෙම නැත්නම් මේ විපස්සනා වශයෙන් ඒකේ තියෙන දැවෙන ගතිය, තැවෙන ගතිය, විපරිණාම ගතිය සහ සංකත ගතිය දැනීම ප්‍රමාණවත් තමන්ගේ විමුක්තියට තමන්ගේ විරාගයේ පිණිස නිරෝධයේ පිණිස පඩිනීසග්ගේ පිණිස. අරක බැරි දෙයක් නෙවෙයි ශාසනය. බුදුරජාණන් වහන්සේ ඒක පස්සේ තහනම් කරා. ඒ වගේ ඉද්ධි ප්‍රත්‍යාර වගේ දේවල් මිනිසුන් කියන්න යන්න එපා කියපු ගමන් මිනිසුන්ගේ පහත් ආසාවල්, කෙලෙස් ආසාවල්, ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වැඩෙනවා. ඒක එසේ මෙසේ කෙනෙකුට දරන්න බෑ. දරන්න නම් මේ වයින් සැලෙන්නේ නැති මනසක් తాදී මනසක් ඇති කරන්න ඕනේ. නමුත් සමාධියට කේ කෙනාට එවැනි తాදී මනසක් ඇති කර ගැනීම සඳහා විපස්සනා පාරකුත් තියෙනවා. සමාධි පාරේ ditthම සුඛ විහරණය සහ ඥාන දර්ශනය කියන දෙකමක් තියෙනවා. මේ ඥාන දර්ශනය අමාරුම උපයන්න ඕනේ. නමුත් උපයපේකන පාවිච්චි දන්නේ නැත්නම් ඉතාලම තියුණු කඩුවක් හම්බුණාට කොපුව නොලැබුණොත් ඒක තියෙන තියෙන තැන කැපෙනවා. ඉතින් ඒක නිසා මේ මේ વિષය සම්බන්ධයෙන් බුදුචානන් වහන්සේ යම් විලාවක ඒර්ති ප්‍රාතිහාරයේ පෑමතා මේක නතර කරාද නතර කරපු ගමන් අනේ තීතක ඇවිල්ලා කිව්වා දැන් බුදුහාමරගේ තිබුණ වෙනස ඕකේ දක්ෂකමනේ දැන් බුදුජානසේක නතර කරානේ දැන් ආයෙගොල්ලොත් එක අපිත් එන ඒ නිසා සමාධි භාවනා නොකරුවත් භාවනා කරත් දැන් එකයි මොකද බුදුජානස මේක තහනම් කරුවයි කියලා ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා බුදුජානසයට හෝ ගෝලයකට පුළුවන් නම් දැන් කරලා බලන්න. කරලා පෙන්නන්න. ඊට පස්සේ තමයි සර්වචනාංශය සිද්ධ වුනේ. ඊට පස්සේ කොසල් රජු රවිලා කිව්වා මේ දැන් හරිය කවුලකට කච්චලා තියෙන ස්වාමීන් වහන්සේ දැන් මිත්‍යා දෘෂ්ටිකව කෑ ගහනවා ඔබ වහන්සේ දැන් මේක මේ ශ්‍රාවකයන් තහනම් කරලා තියෙනවානේ ඉතින් ඒගොල්ලෝ කියනවා දැන් ඉතින් අපි ඒගොල්ලෝ සමානයි කියලා ඒක නිසා දැන් ආයෙත් ශාසනයට අපලයක් අපකීර්තියක් පත් වෙයි. බුදුරජාණන් කියනවා නෑ එහෙම ගන්නෑ. දැන් මට තහනන්නේ නෑ. පත් කිරුවේ මමයි. එතකොට රජුරෝ අහනවා ඒ කොහොමද කියලා. දැන් ඉතින් රජුරෝ බුදුරජාණන් අහනවා ඔබතුමාගේ මාලිගාවේ රාජකීය උද්‍යානයේ බොහෝම රසවත් අඹ ගහක් තියෙනවා. ඔබතුමා බෝඩ් එකක් දානවා පිටායට මේක කැම තහනම් කියලා. ඔබතුමාට කන්න බැරි පණක් තියනද කියලා. පුළුවන්. ඒක තමයි තහනම් කරුවාට මට පුළුවන්. එන්න කියන කට්ටියට කියලා තමයි බුදුරජාණන් ශ්‍රී යමක මහා ප්‍රාත්‍යහාරේ පාන. ඒක ඇත්තටම ඥාන දර්ශනය නෙවෙයි නමුත් සමතියේ තියෙන සමාධියේ තියෙන වැදගත් උත්කෘෂ්ඨ අවස්ථාවක්. නමුත් මේ දේ මේ තාමත් මේ කියනවා මේ කියනවා නම් හයිපොටෙන් ඩ්‍රග් එකක් වගේ. ඒ බෙහෙත පාවිච්චි කරනකොට මාත්‍රාව වර්ධගත්තොත් නැත්නම් ඩෝසස් දෙකක් එකවර ගත්තොත් සින්දුරන් ගැහුවා වගේ එළියට එක්කෝ ඉක්මන් මරණයකටපත් වෙනවා. ඒ නිසා හරියට බෙහෙත බෙහෙතේ තියෙන රසායන ගුණය වැඩි නම් හරියට මාත්‍රාවට ගන්න ඕන. මාත්‍රාව වර්ධගතතර පස්සේ දොස්තරත් බැනුමාන වෛද්‍ය ශාස්ත්‍රත් බැනුමාන ඉරත් බැන. ඒක නිසා මේ ඥාන දර්ශන ප්‍රතිලාභය කියලා මේ සමාධි භාවනාවේදී තියෙන දේවල් ඒකට පිං ඇති ඒකට ලෑස්ති වෙච්ච දෙයකට මිස අනෙක් සියලු දෙනා උත්සාහ කරන්න ගියොත් දේවදත්ත චරිතයෙන් හොඳ පරමාදර්ශයක් දීලා තියෙනවා. ඒ නිසා කියලා තියෙනවා සිංහ තෙල් තියන්න ඕන නම් රත්තරන් වාදනයක දාන්න. සිංහ තෙල් දාන්න එපා අතන මෙතන. ඒ නිසා මේ ඥාන දර්ශනය ලබන්න ඒ సంతාණය ඒ තරම්ම සාර වෙන්න ඕනේ. ගුණවන්ත වෙන්න ඕනේ. ගුණවන්ත කෙනෙකුට විතරයි මේක දරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කෙනා Brahmacharya බාධා කරගන්නවා. නිවන් දැකීම පැත්තක දාගන්නවා. අනුන්ට මැජික් පෙන්වන්න යනවා. පෙන්වන්න ගිහිල්ලා ලාභ සත්කාර વિશે නැත්නම් අනුන් පහත් කරලා හලකන තමන් උසස් කරන ශේස්ත්‍රයේ බුදුන්ටවත් ගොඩ ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා මේ සමාධි භාවනාවක් ලැබුවට පස්සේ ඒකේ ධිට ධම්ම සුඛේ සඳහා අනේක ටිකක් අහිංසක ගතියක් තියෙනවා. මේ ඥාන දර්ශනය සඳහා කටයුතු කරනවා නම් තමන් දැනගන්න ඕනේ ඒ හයි ටෙන්ෂන් වයර් එකේ වැඩ කරන එකට ගැළපෙන අත්මේස් කුට්ටමක් දාගෙන අත ගන්න. එහෙම නැතුව වැදුනොත් කරන්ට් එකේ නෑ තෙත අනුකම්පාව. යන කෙනා දැනගෙන කටයුතු කරන්න ඕනේ. නමුත් මේ ලැබිච්ච සමාධියේ තව ප්‍රයෝජන දෙකක් තියෙනවා. ඒ ප්‍රයෝජන දෙකට සමාධිය අවශ්‍යයි. අත්‍යපික්කවේ සමාධි භාවනා සති සම්පජඤ්ඤාය පරිසංවත්තති. සති සම්පජඤ්ඤේ වඩන්නත් මේ සමාධිය පාවිච්චි කරන්න පුළුවන්. අත්‍යපික්කවේ සමාධි භාවනා ආසවක්ඛයාය සංවත්තති. සම්පූර්ණ නිවන් දකින්නත් ආශ්‍රවක්ෂය කිරීම පිටසත් යන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච සමාධිය මේ වේදිකාව මත ඉඳගෙන අර සංදිස්ථාන දෙක තියෙනා වගේම තව පැති දෙකක් තියෙනවා විපස්සනාවට බර සති සම්පජාඤ්ඤය වඩන ක්‍රමය. එතන ආශ්‍රවක්ෂය කිරීම ක්‍රමය යන තමයි නිවන් දකින්න ආශ්‍රවක්ෂයක ඥාණි ලබා ගැනීම. ආන්න ඒකට යුක්තට මේ ලැබිච්ච සමාධිය යොදවනවයි කියලා කියන්නේ නම් එයා නිවන් දැබිලා තියෙන්න ඕන නැත්තම් යන්නේම අර පැත්තට තමයි. ඒ තරම්ම මේක අර උදී ජනතාවගේ බහු ජනතාවගේ මනාප පැත්ත තියෙන්නේ සමාජයේ තියෙන මේ මිනිස්සු නලවන මිනිස්සු පිනවන එහෙම නැත්නම් මේ නිකාන්තියට බර වෙච්ච සමුත්‍ය අනුව කැපී පේන්න ගන්න ගතිය තමයි ගොඩක් වෙලා තියෙන්නේ. ඒ නිසා සෑම ආගමකම යෝගී গুপ্ত ධර්ම ටිකක් ගුඪ ධර්ම ටිකක් යහූදි ජනයාට පේන්නේ අපිට විතරයි තියෙන්නේ කියලා රැකගන්න ගුරු මුෂ්ටියක් තියෙනවා. බුදුරජාණන්සේ ගුරු මුෂ්ටියක් නැහැ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා සමාධිය මේ විදිහට පාවිච්චි කරතෑයි. එතකොට තමන්ට ධිට්ඨිතම සුඛේ වශයෙන් වෙහෙස දරතේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව ජීවන කරොත් ඥාන දර්ශනය පිණිස පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක පාවිච්චි කරගන්න හරියට දන්නේ නැත්නම් කඩුව ගිල්ලා වගේ නැත්නම් සින්දුරම් බෙහෙත් බිව වගේ Tamanට යනුන්ට හේනි පිණිස පීටන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සමාධිය නැවත ආයෝජනය කරන්න පුළුවන් සති සම්පජඤ්ඤය සඳහා. සති සම්පජඤ්ඤය සඳහා භාවිතා කිරීමට අර සමාධි භාවනා සූත්‍රයේම අපි පොඩි මේ අපි කතා කරන සූත්‍රය නෙවෙයි සාධක සූත්‍ර දිගේ ගියොත් ඒකේ සඳහන් කරලා තියෙනවා අර ditta dhamma sokheදී වේදනාව මග ආරවන්නට සතිය පාවිච්චි කරන සමාධිය පාවිච්චි කරන දැන් මෙතෙන්දී කියනවා වේදනාවට එන්න දෙන්නේ කියලා. ඇවිල්ලා වේදනාවේ මුල බලන්න සතිය සම්පජඤ්ඤී යුක් සමාධිය යුක්තව වේදනාවේ මැද බලන්න වේදනාවේ අග බලන්න. එතකොට යා ඒ සංසාරේ තමන් වෙත එන්න තියෙන දුක සමාධි ශක්තියෙන් අයින් කරන එක නෙවෙයි කරන්නේ. ඒකට එන්න ඇරලා දැන් මම ආඩ්‍ය වෙලා ඉන්නේ සමාධියෙන්. ඒක නිසා මේ සතියේ යටතේ සම්පජඤ්ඤයේ යටතේ දුක එනකොට කොහොමද මට දුක ඇවිල්ලා මට වද දෙනකොට කොහොමද? ඒ දුක යනකොට කොහොමද? දැන් දුක කිව්වට වේදනාව කියන චෛතසිකය ගන්න විඳීම. ඒ විඳීම ආස්වාසේ එනකොට විඳීම කොහොමද? ආස්වාසේ හොඳට ගොරෝසු තිනකොට විඳීම කොහොමද? ආස්වාසේ ගෙවන් යනකොට විඳීම කොහොමද? ප්‍රසවාසේ එනකොට මම කොහොමද විඳින්නේ? ආස්වාසේ වෙන් කරලා ආස්වාස ප්‍රසවාසේ මැදදී මම මේ ආස්වාසනේ වින්නේ ප්‍රසවාස කියලා මොන විඳීමෙන්ද මම කතා කරන්නේ? ඒ ප්‍රසවාසයේ ගෙවන් වෙන බව දන්නේ කොහොමද? කොහොමද විඳීම ගෙවන් වෙන්නේ කියලා අර ඇතිවිච්ච සමාධියෙන් මේ ස්වභාවයෙන් මතුවෙන වේදනාව විනිවිදින්න හරහා බලන්න එතකොට යාට දිට්ඨ ධම්ම සෝකයක් නැහැ ලොකු වෙහෙසක ඉන්නේ වෙනදාට වඩා දුකක ඉන්නේ නමුත් ඒක ඔක්කොම සතියේ යටතේ සමාධියේ යටතේ ප්‍රඥාවේ යටතේ විස්තර වශයෙන් පේන්න පටන් අර ගන්නවා දුක් වේදනා මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි. සුඛ වේදනා මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි. සැප දුක් නැති වේදනාවේ මෙන්න මෙහිමයි මෙහිමයි කියලා ඒ ලැබෙන ඥාණය ඒකාන්තම යෝගාවචර කෙලස් කැපීමට උවිනවා. ඒකාන්තම විරාගයේ පිංස නිරෝධයේ පිංස පිහිටනවා. නමුත් රහම්බු වෙච්ච සමාධිය විඳගෙන ditthidama වශයෙන් සැප විඳීමක් නෙවෙයි එතන තියෙන්නේ. වෙත පැමිණෙන දුකට එන්න ආරින එක. ඒ වගේම සංඥාවල් එනවා. මට දැන් හරි ගිහිල්ලා මට දැන් වැරදිලා මට දැන් ඉස්සරහට මං යන්නේ මං ඉනි පස්සේ මට පිංග සමතේ මේක විපස්සනා ආදි වශයෙන් ඒ රූප සංඥාවලට ගියාට පස්සේ හිත තෝන්තු වෙනවා මේක ඇත්තද නැත්නම් මේක හීනයක්ද මේක හිතවලුවක්ද මේක නැත්නම් ප්‍රත්‍යක්ෂයේද කියලා අනේ සියල්ල વિશે මේ සංඥාවේ එන හැටි මේ සංඥාවට අපි හඳුනා ගැනීමට අපි ලක් වෙලා එන විනිශ්චය කරන්න ඊට පස්සේ සංඥාව කිසි දෙයකට වගකීමක් නැතුව යන හැටි ආදිවාසී මේ සංඥාවගේ පැමිණීම සංඥාවගේ ක්‍රියාකෘත්‍ය සංඥාවේ නැතිවීම ඊට පස්සේ මේ මොනම හේතුවක්වත් නැතුව කිසිම අදාළකමක් නැතුව කොහෙදෝ පරණ වෙච්ච කුණු කන්දල් හිතවිලි එන්න පටන් ගන්නවා. මරිච්ච අත්තම්ම පේන්න පටන් ඕන රුවන් එලිජාය පේන්න පටන් ඕන අසුචි ගොඩක් පේන්න පටන් ඕන ඔලු වටක් පේන්න පටන් ඉතින් මේ විතක්කයි මේ එන්නේ මෙවුවා මේ එන්නේ යණ්ඩයි. එනකොට මෙහෙමයි පවතිනකොට මෙහෙමයි යන්නේ මෙහෙමයි කියනවා මිසක් මෙව් වගේ හීන පලාපල බලන්න යන්නේ නැතුව මේක දිහාට සමාධිය යොදවතයි. එහෙම නැත්නම් මේ කුණු විතක්ක එනකොට ඇවිල්ලා ගියාට පස්සේ තිබුණ සමාධිය ආපහු තියෙන බවට වග බලා ගන්න. විතක්කේ තියෙන කන්නන් ටිකක් හැල හැපිලි තියෙයි. අපි කියන්නේ හිත පිට යනවායි කියලා. හිත පිට ගිය වෙලාව නම් තියෙන සමාධියක් නැහැ, සතියක් නැහැ, සම්පජඤ්ඤයක් නැහැ කියලා. නමුත් යෝගාචර හොඳට විවේකී බැලුවොත් ඒ විතක්කේ ගියාට පස්සේ ආපහු එල බලනකොට අන්න සතිය තියෙනවා. අන්න සමාධියක් තියෙනවා. අන්න ප්‍රඥාවක් තියෙනවා. ඒකට මේ විතක්කේ අවලංගු වෙනවා. විතක්කේ රස විඳ නම් සතියක් නැහැ සමාධියක් නැහැ. ප්‍රඥාවක් නැහැ. විතක්කේ ඇවිල්ලා යන එකක්. ඒ කලින් තිබුණ සත්‍ය සමාධි ප්‍රඥා ඇති කරගන්න තියනවාද කියන බලන එකයි මගේ වැඩේ කියලා. යෝගාවචරය මේ සමාධිය තති සම්පජාඤ්ඤයේ පිටස යොදවන්න පටන් අරගත්තොත් ඒ විනිවිදීමට එහෙම නැත්නම් ඒ හරහා දැකීමට කියන විපස්සනාව. මේ විදිහට එනේන වේදනාවක්, එනේන සංඥාවක්, එනේන සංස්කාරයක් ඒකේ රස විඳින්න අන්තර්ගතයේ බල බල ජාතකයේ බල බල ඉන්නව වෙනුවට උන්දල ඇවිල්ලා පළච්චාවයි. ගියාට පස්සේ මගේ හිතේ තිබුණ සතිය සමාධිය තියෙනවද? නැත්නම් අරමුණක් ඇතිකොට තියෙන සමාධිය අරමුණ නැතිකොටත් තියෙනවද? කෙලෙසයක් ආවත් ඇවිල්ලා ගියාට පස්සේ අර සතිය සමාධිය ප්‍රශ්න ආයේ තියෙනවද කියලා බැලුවොත් තියෙන බව දැක්කොත් එයා වේදනාව ඉක්මවනවා සංඥාව ඉක්මවනවා විතක්කේ ඉක්මවනවා සදාකාලිකව නෙවෙයි ඉක්මවන්න පුළුවන් බව තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න ගන්න සතිය සම්පජාඤ්ඤේ සමාධිය විපස්සනා සමාධියක් හදන වැඩේනේ සති සමාධිය මේ සම සමාධියක් නෙවෙයි පුතුමාකාර සමාධියක් එන්න පටන් අර ගන්නවා ඒක හරියට මේ සෙනග්‍රන්ති පාරක වාහනේ එලෙවෙලව හිටපු මිනිස්සයා හොඳටම සෙනග ඉන්න ට්‍රැෆික් ජෑම් එකක් තියෙන තැනක වාහනේ හප්ප ගන්න නැතුව ගෙනියන්න පුරුදු කරගන්නවා වගේ සති සම්පජාඤ්ඤය පිණිස මේක යොදන්න පුරුදු වුණොත් මේ ලැබිච්ච සමාධිය යොදවන්න පුරුදු වුණොත් ඒ මනුස්සයා සංසාරේ දුක දන්න කෙනෙක් කියන්න පුළුවන්. ඒ වෙනුවට මේ ලැබිච්ච සමාධියෙන් ඥාන දර්ශන සමා ප්‍රතිලාභේ ලබනවත්, ධිට්ඨ ධම්ම සුඛේ ලබනවත් ගියොත් ඒ කෙනා දුක මග හරින කෙනෙක් කියන්න. දුකට මුහුණ නොදී දුකේ මඟ හරින කෙනෙක්. ඉතින් ඒ දුක මඟ හැරියොත් කියන්නේ සංසාරෙ දික් වෙනවා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රමාදයට වැටෙනවා කියන්නේ. කලයුත්ත කරන්න අම්බත් අවස්ථාව ආපු වෙලාවේදී ඒක මේ සුඛේ පිණිස පාවිච්චි කරනවා. සුඛේ ඕනේ. කෙලිම විපස්සනා වින්න බැරි නිසා වරින් වර අපිට ගමනක් යනකොට තානායමක් අවශ්‍ය වෙනවා වගේ දුක මේ ඒ පහසු අවශ්‍යයි. නමුත් තානායමේ läගින්න එපා. තානාවේ පදිංචි වෙන්න යන්න එපා. එතකොට ගමනක් කරන්න බෑ. ඒ නිසා ගමන තියෙන්නේ සති සම්පජාඤ්ඤය. ඒ වෙනත්නම් තව ඉදිරියට ගියොත් ඒ එනේන කෙලෙසේ ආශ්‍රවය කපහගෙන යෑමේදී ආශ්‍රවක්ෂය කිරීමේ වැඩ පිළිවෙලට මේ ලබාගත් සමාධිය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි සෑහෙන වේලාවක් අරගෙන තියෙන නිසා මේ ලැබිච්ච සමාධිය පාවිච්චි කළ හැකි ධිටදම සුඛ වීරණය සහ ඥාන දර්ශන ප්‍රතිලාභය කියන එක ප්‍රවේශමෙන් පාවිච්චි කරුවොත් සාසන අලංකාරයක් වෙනවා. දන්නේ නැතුව කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ තීනොට කාගෙන කාගෙන යන්න පටන් අරගත්තොත් ඉතින් සමාජයටත් ශාසනයටත් බාධායි Tamanටත් බාධායි. අනිතිකව විශාල ලාභ සත්කාර සම්මාන ශේෂ්ඨයට වැටිලා අමාරුවටපත් වෙන්න පුළුවන්. මං හිතන්නේ නෑ අපිට දේවදත්තට වැඩියෙන් හොඳට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ මොකද දේවදත්ත ගහපු ගැහිල්ල අපිට ගහන්න බෑ. අපිට කිට්ටු කරන්න පුළුවන් රණසප් විදියට ඇවිල්ලා ටිකක් කිට්ටු කරන්න පුළුවන් වෙයි. දේවදත්ත නම් වෙන්න හම්බ වෙන එකක් නෑ. ඉතින් ඒක ඒකට උනන්දු කරවන්න නෙවෙයි මේ ධර්ම දේශනා කරන්නේ. ඒ අපි වෙනුවෙන් කරන්න බැරි ලොකු දේවයක් දේවදත්ත කරලා විතාමත්ම නරක කැලලක් සාසනය ඇති කරලා තියෙනවා. කිට්ටුවට ය아가න එනකොට තේරුම් ගන්න මේ යන්නේ දේවදත්ත පැත්තට කියලා. ඒ වෙනුවට දරුවචාන්සේ තා විකල්ප දෙකක් පෙන්නනවා. සති සම්පජඤ්ඤ වෙනුවෙන් මේ සමාජය පාවිච්චි කරන්න පුළුවන්. ආශ්‍රවක්ෂය කිරීම විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මේ මහාසාරෝපම සූත්‍රය ඊගාට සර්වචාන්සිය දේශනා කරන දේ Brahmacharya නිෂ්ඨාවයි බොහොම සමාන්තර ගතියක් පේනවා. ඒ නිසා අපි ඒක හිතට නතර කරලා අද මේ ඉගෙනගත්ත කොටසෙන් අපි මේ කරගෙන යන මේ අප්‍රත්‍යත් ධෛර්යයෙන් කරගෙන යන වැඩේ ශාසනයට හෝ Tamanට හෝ වැරදි ආදර්ශයක් මිස නොවි. බුදුහාමුදුරුවෝ යමක් සඳහා මේ අරමුණු කළ දේශනා කරා ඒ අරමුණු කළ දේ අපිට නිර්වුල වටහා ගැනීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා.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 බාල සමාගමු සතං සමාගමු ආවෙනිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤකම්මේන මාමීය බාල සමාගමු සමාගමු හෝතු ආවෙනිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤකම්මේන මාමීය බාල සමාගමු සමාගමු භාවනිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු